හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි මේ වෙලාවෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා ධර්ම සාකච්ඡාව සඳහා ඉන්දන්ට මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා ඒකින් අපි කරගෙන යන ගමන් අතරමැදි කාට හරි ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ කරන්න තියෙනවා කරුණාවෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වේද සතරමා භූතවල වෙනස් වීම බලපාන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ආනපාන සති භාවනාවේ ඉස්සල්ලා මේ කායන් පස්සන කොටසේදී ඇත්ත වශයෙන්ම මේ අතරමා භූත වශයෙන් තමයි රූප ධර්ම ප්‍රකට වෙන්නේ. ඒ රූප ධර්ම ප්‍රකට වෙනකොට අර ආස්වාස ප්‍රස්වාස කියන සංකල්පේ එහෙම නැත්නම් ඒ කියන සම්මුතිය හොඳටම බලන්න හිටියොත් ආස්වාසිය කියලා මොකද්ද ප්‍රස්වාසිය කියලා මොකද්ද වැටෙන්නේ කියලා ඒක විස්තර කරන්න උත්සාහ කරන්න වෙන්නේ ආස්වාසියේ තියෙන උණුසුම සිසිලස ප්‍රස්වාසයේ තියෙන කම්පන චංචල ගති කියලා ඒ සම්මුතිය විස්තර කරනකොට ධාතු ගුණ වලින් තමයි විස්තර කරන්නේ. ඉතින් ඒක නිසා ආස්වාද ප්‍රස්වාස හොඳට බලන්න කියනවා. බලනකොට ඒ හැපෙන ගතියක්, කම්පන ගතියක්, චංචල ගතියක් කියන්නේ මේ සේරම ඒ ධාතු ගුණ තමයි. ඉතින් මේ ධාතු ගුණ ඇති වෙන්න බැලුවොත් ඒ කියන්නේ මේ වෙහසක් ගන්න නැතුව එහෙම නැත්නම් ඇතිතාක් ඔක්කොම බලන්න බලන්න බලන්න බලන්න ගියොත් අන්තිමට මේ මුල සිට අග දක්වාම තියෙන්නේ ඒ පටවි ගතිය වායු ගතිය තේජෝ ගතිය ගුණ තමයි. ඉතින් ඒක ඔක්කොම බලන්න හිටියොත් බලන්න කියන්නේ එතෙන්දී දෙපැත්තකින් විස්තර කරන්න වෙන එකක් තමයි බොහෝ වෙලා බලන්න ඉන්න නැත්නම් ඉතාලම සමීප වෙලා බලන්න ඕන. දුරටම සමීප වෙලා බොහෝ වෙලා බලන ඉන්නකොට හැම චිත්තක්ෂණයෙම ධාතුන් ඒකාකාරව ක්‍රියාත්මක කරන බව පේනවා. පටන් ගන්නකොට නම් එකක් දෙකක් ප්‍රකට වෙනවා. අනිත් ඒවා අප්‍රකට ඒ වගේ කියවෙනවා. හොඳට මේ දිගින් දිගට බලනකොට හැම වෙලාවෙම මේ හතරම ක්‍රියාත්මක වෙනවා. හතරෙන් එකක් ඉස්සරහට යනවා අනිතව පස්සට යනවා. අන්නේම දඟලන්නේ. ඉතින් ඒක ඒ රූප ධර්ම දිහා ඒ විදිහට ඒක සමීපව උත්සන්නව ආසන්නව බලනකොට අමූතු ලක්ෂණ දෙකක් වැටෙන්න පටන් අර ගන්නවා. ඒක හරි උනන්දුකාරකයි. මූල ධර්මෙන් තමයි කියලා දෙන්නේ. නමුත් ඒක වැටෙන වෙලාවේදී තේරෙන්න පටන් ගත්තොත් මේ උණුසුම් ධාතුවයි නැත්නම් උණුසුම් ගතියයි සීතල ගතියයි <clears throat> එක ළඟ ක්‍රියාත්මක වෙනව දෙන්න ගැටෙන්නේ මේ උණුසුම තිබුණ තැන මේ සීතලස ක්‍රියාත්මක වෙනව දෙන්න අතර කවදාකවත් ගැටුමක් නැහැ. අපි සාමාන්‍ය හිතන්නේ උණුසුමට සීල ප්‍රතිපක්ෂයි කියලා. එහෙම ගැටයක් නැහැ. ඒ වගේම ඒ උණුසුම දැනෙච්ච තැනම මේ බර ගතියක් දැනෙන්න පුළුවන්. හැලු ගතියක් දැනෙන්න පුළුවන්. කවදාකවත් ඒ ඒක එක්කනාගේ ලක්ෂණ අතර ගැටුමක් නැහැ. ඊටාම පටු තිරේක විශාල පිරිසක් වැඩ කරනවා. දෙකක් අතර ගැටුමක් නැහැ. කවම දාකවත් දෙකක් අතර ගැටුමක් නැහැ. ඒ වගේම ඒ එක එක ධාතු ලක්ෂණයට ඒකටම ආවෙච්ච ආවේනික වෙච්ච හටගන්මක් තියෙනවා. ඒකම යාගේ ගති ලක්ෂණ පෙන්වන අවස්ථාවක් තියෙනවා. ඒක නැතිලා යනවා. කිසිම ධාතු ගුණයක් නැහැ. මේ පටන් ගැනීමක් පැවැත්මක් සහ නැතිවීමක් නැති. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂණ දෙකෙන් පේනවා හැම වෙලාවෙම මේ දෙන්නේ අතර ඉඩක් තියෙනවා කියලා. දෙන්න පටල වෙන්නේ අනාගන්නේ හොඳම නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ටීවී ස්ක්‍රීන් එකක් බලන ඉන්න වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ නැතුව ඩොට්ස් හදින වෙලාවේ ඒ ඩොට්ස් යා බලන හිටියොත් හැම ඩොට් එකටම ඒකටම ආවේනික අටගන්මක් තියෙනවා ඒකටම ආවේනික එයාගේ චරිත ලක්ෂණ පෙන්වන මොහොතක් තියෙනවා නැතිලා යනවා ළඟ තියෙන එකත් එක්ක කවදාක ගැටුමක් නැහැ. කොච්චර සමීපවවත් ගැටුමක් නැහැ. මේ කියන්නේ මේ දෙක අතර මැද අනිවාර්යයෙන්ම හිස්තනක් තියෙනවා. ඉතින් ඒක බලහන් ඉන්නකොට ඉන්නකොට පේනවා මේ ධාතු ලක්ෂ කෙල කෝටි ගණන්. එකම පටු තිරයක ක්‍රියාත්මක වුණාට මේවා අතර ගැටුමක් නැත්තේ අතර මැද හිස්තනක් තියෙනවා. ඉතින් ඒක යොමු වෙන්නේ ධාතුන්ගේ සිලිලාරේ බලලා ඉවර වෙච්ච දවසට තව ධාතු බලන්න තියෙනවා නම් අතරමැදට හිත යන්නේ නැහැ. ධාතුන්ගේ විචිත්තත්ව බල බල ඉන්නවා. ධාතු බලලා බලලා බලලා බලලා බලලා ඒක හොඳටම එදිනෙදා දෙයක් කරගත්තට පස්සේ පේනවා මේ ධාතුන්ගේ මේ ලක්ෂණ තියෙන්න බෑ දෙක අතර හිස්තරක් නැත්තම්. ඒ නිසා අර හිස්තැනට හිත ගිය දව ගිය ගමන් තේරෙන පටන් අර ගන්නවා ධාතුන් වලට වැඩිය ස්වභාවික ඊටත් වැඩිය මූලික ඒකත් වැඩිය ප්‍රාථමික දෙයක් තමයි හිස්තන කියන්නේ. හිස්තනේ තමයි ධාතුන් නටන්නේ. ඉතින් යම් වෙලාවක යෝගාවචරගේ හිතේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැකලා දැකලා ඒක සන්තුෂ්ත වෙලා හිස්තනට හිත ගියයි කියලා කියන්නේ ආස්තික ප්‍රඥප්තිය ඉඳලා නාස්තික ප්‍රඥප්තියට හිත යෑමක් එහෙම නැත්නම් චිත්‍රය නෙවෙයි කැන්වස් එක බලන වෙලාව. චිත්‍රයක් අඳින්න කැන්වස් එකක් තියෙනවනේ කැන්වස් එක පේන්නේ චිත්‍රයේ විචිත්‍රකම දක්න තාක්කයි. නමුත් හොඳට බලන්නේ පේනවා කැන්වස් එකක් නැතුව චිත්‍රයක් අරින්න බෑ. අන්න ඒ වගේ තමයි අපේ හිත හැම වෙලාවෙම ආස්තිකත්වයට එක්ක පමණමයි යන්නේ. මොකද අපි භවගාමි සත්තු නිසා. අපිට නාස්තිකත්වය දකිනකොට ආමංගල්‍යයක්, බයක්, අසාධාරණයක්, නැත්නම් විනාශයක්. එනිසා අපි නාස්තිකත්වයේ නොදකින්නයි අපේ ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නේ. ආස්තිකත්වය ඇති වෙන්න දැක්කට පස්සේ ඉඳුරන්න බලන තැනක් නැති වෙනකොට ගිහිල්ලා වදින්නේ නාස්තිකත්වය තමයි. ඉතින් ඒක අපිට පේන්නේ ව්‍යසනයක් විදිහට. එහෙම නැත්නම් ඒක මේ අභාග්‍යයක් විදිහට, ආමංගල්‍යයක් විදිහට. ඉතින් ඒ නිසා කියන්නේ නාස්තිකත්වය බලන්න කියලා. කියනවා ආස්තිකත්වය ඇති වෙනකම් බලන්න කියලා. බලන්න බලන්න ගියාම වැටෙන්නේ නාස්තිකත්වයට තමයි. ඉතින් මේකට හොඳම නිදර්ශනය තමයි දැන් භෞතික විද්‍යාව භෞතික විද්‍යාව පටන් අරගත්තේ ලෝකේ යමක් ඇති කියන මේ භෞතිකත්වයේ මත. ඉතින් මේ භෞතිකත්වයේ දිගපළල උස කියලා විමානක් හදාගත්තා. ඊට පස්සේ ඒක බරක් කියලා එකක් හොයාගත්තා. ඒකට වේග තියෙනවා, ගුරුත්වාකර්ෂණය තියෙනවා. අන්න ඔය ලකුණු දිගේ හොයන හොයන හොයන යන ගියාට පස්සේ ඒගොල්ලෝ මේ භෞතික විද්‍යාව තුළින් ලෝකේ තියෙන සෑම දෙයක්ම ආවර්තික වගුවකට දාලා මේක හීලියම් මේක හයිඩ්‍රජන් කියලා ගාන හොයන ගියා. ගිහිල්ලා කිව්වා දැන් හරි කියලා. දැන් අපි භෞතික විද්‍යාව හරි කියලා. නමුත් එක අංශුවක් දිගේ ඇතුළට ගිහිල්ලා ගිහිල්ලා බලනකොට ඉස්සලා කිව්වා මේක අණුවක් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා පරමාණුවක් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා න්‍යෂ්ටියක් සහ ඉලෙක්ට්‍රෝන කියලා දෙකකට කඩනවා කියලා. ඊට පස්සේ න්‍යෂ්ටිය ඇතුළට ගියාට පස්සේ පාටිකල්ස් වලට ගියා. පාටිකල්ස් වලට ඇතුළ කියලා බලනකොට පාටිකල්ස් බොහොම ඩිංගයි තියෙන ස්පේස් එක තමයි આવුනේ. දැන් භෞතික විද්‍යාව කියලා ඔලුව ගහලා තියෙන්නේ ඒ තියෙන කියන දේවල් තෝරගෙන තෝරන කියලා ස්පේස් එකේදී එතෙන්දී උන්දලා කරකොලත ඇරියා වගේ දැන් කියනවා වස්තුවක් හොඳට බැලුවොත් ද්‍රව්‍ය කියන්න පුළුවන් හරිය තියෙන්නේ 104යි කියලා. 126ක්ම තියෙන්නේ ඩාර්ක් මැටර්. ඒ ඩාර්ක් මැටර් කියන එක ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැහැ. මීටරයකට අහුවෙන්නේ නැහැ නෑ කියන්න බෑ. ඒක 126ක් තියෙනවා. ඉතුරු 170ම ඩාර්ක් එනර්ජි කියලා නම් කරලා තියෙනවා. ඒකට දෙන්න වෙන වචනයක් නැහැ. ඒකෝට මේ අපි තියනවා කියන එකේ මේ වස්තුවක් කරන්න බැලුවොත් භෞතික විද්‍යාඥයන් දැන් පිළිගන්නවා මේකට 104ක් මේකේ ද්‍රව්‍ය තියෙනවා. ආස්තිකත්වය තියෙනවා. ඉතුරු 196ම නාස්තිකත්වයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් භෞතික විද්‍යාවම අර පොලක තමන්ගේ වල්ගේ ගිලින්න හදාගත්තා වගේ දැන් ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා කොහෙන් කලවරක්වත් දන්නේ ඔක තමයි බුදුජානක කිව්වේ ආස්තිකත්වයේ හරහා ගිහිලා නාස්තිකත්වයට යනකොට ශූන්‍යතාවය තමයි හම්බ වෙන්නේ. නමුත් අපිට පේන්නේ ශූන්‍යතාවේ කාලකන්නිකමක් කියලා. අපි දකින්නේ ශූන්‍යතාවේ අවමංගල්‍යයක් කියලා. නොදකී යුක්තක් කියලා. එනිසා බුදුරජාණන් තියෙන හරිය හොඳට විස්තර කරලා බලන්න. බලාන බලාන බලාන ගියාම ආස්තිකත්වයේ හරහා නාස්තිකත්වයට යනවා. ගුරුතුමනේලා සියුම් තැනට යනවා. දන්නා තැනලා නොදන්නා තැනට යනවා. ඉතින් නාස්තිකත්වයට ගියාම මම ඒක හදන්න බෑ. දෙයක සීමාවල් නැහැ. ඒ කියන්නේ පුරා පැතිරිච්ච හිස්තන. මේ අපි ගියේ පටන් ගත්තේ ද්‍රව්‍ය වලින් තමයි. ගිහිලා ද්‍රව්‍ය අද්‍රව්‍යයට හැරෙන තැන තමයි අයිසෙක් නිව්ටන් සහ අයින්ස්ටයින් අතර දෙන්නගේ ෆයිට් එක තියෙන්නේ. අයිසෙක් නිව්ටන් පාටිකල් කියන එකෙන් තමයි පටන් අරගත්තේ. අයිසෙක් නිව්ටන් ගියා එනර්ජි කියන තැනට. පාටිකල් එක එනර්ජි ගියාට පස්සේ මේ ගාලා හරක ගාලා කඩන්න ගියා වගේ මොන තරමවත් අල්ලන්නේ. මේ දේවගේ එකක් තමයි සම්මුති සත්‍යය ඉඳලා පරමාර්ථ සත්‍යයට යනකොට වෙන්නේ. සම්මුති සත්‍යයේදී පාටිකල්ස් කියනවා. කළු පාට, නිල් පාට, රතු පාට, දීක පළල උස ඩයිමෙන්ෂන් ගානක් තියෙනවා. එනර්ජි උනාට පස්සේ ඉති තැනක් නැහැ, බරක් නැහැ, පාටක් නැහැ, ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඕන තැනක ඕන දෙයක් වෙන්න පුළුවන්. කොතනදීද මේ පාටිකල් එක එනර්ජි වෙන්නේ එනර්ජි පාටිකල් වෙන්නේ කියන එක මොන නාටකවත් නීතියක් නෙමෙයි සිද්ධ වෙන්නේ තන්නිකරම හම්බයක්. ඉතින් දැන් භෞතික විද්‍යාව රසායන විද්‍යාව අතර ඊරාන ගණ්ඩක් දරුවෝ කියලා තියෙනවා. භෞතික විද්‍යාව ජීව විද්‍යාවට ඊරා දෙන්න බෑ ඉස්සර මේවා වෙනම හදලා මේ පන්ති කාමරේ ෆිසික්ස් උගන්වනවා යා කාමරේ කෙමිස්ට්‍රි ගන්නවා. දැන් පන්ති කාමරේ පිටි කඩලා කියලා තියෙන්නේ ඒ ගහගත්ත ලේබල් සේරම පටලවිලා තියෙනවා. හැබැයි සාමත් පන්ති කාමරවල පොඩි උන්ට පචේ උගන්වනවා. තාම තාවර්ථයවග කටපාඩම් කරලා ප්‍රශ්න වලටත් දාලා උත්තරත් ඉල්ලනවා. ඔක්කා සංකසල ගන්න කිසිම න්‍යෂ්ටියක් අණුවක් කොටුවට දාන්න බෑ කියලා. හයිඩ්‍රජන් හීලියම් වෙන්න පුළුවන් හීලියම් හයිඩ්‍රජන් වෙන්න පුළුවන් ඕනේ බර ලෝහයක් වෙන දෙයක් වඩපත් වෙන්න පුළුවන්. ඒකට පොඩි කාලව අර පචේ උගන්නලා ප්‍රශ්න වලට උත්තර ලියවලා උන්ට ඩිග්‍රීස් නුත් එනවා. මේක තමයි සිද්ධ වෙන්නේ මේ කායනුපසන ලෙවල් එකේදී කායනුපසනාදී අපි ඇතයි කියන ආසේ හැප්පෙනවයි කියන මේ හැපෙන ගතිය මතු පිට විතරයි මේක හොඳට බලන බලන බලන බලන ගියොත් හැපීමට දෙකක් ඕන එකම කලාපයක් තුල හැකීම අපි ගණන් හැපීම කියන එක භෞතික විද්‍යාව ගණන් ගන්න ද්‍රව්‍ය දෙකක හැපීම තමයි හැපීම කියන්නේ එතකොට අපි මෙතන දැනගන්නේ හුස්ම රැල්ල සීතලයි උණුසුම. උෂ්ම රැල්ල සීතල වෙන්න නම් නාසය උණුසුම වෙලා තියෙන්න ඕනේ. ඒක දී ඇති කාරණාව. උෂ්ම රැල්ල සීතල වෙන්න නාසය උණුසුම් වෙන්න ඕන. නාසය උණුසුම් උණුසුම් වෙන්න නාසය සීතල වෙන්න ඕන. නමුත් කවදාකවත් ওই දෙක දකින්නේ නැහැ කොච්චර ප්‍රශ්න කරුවත් මේ සීතල දකින්නයි කියනකොට මොකේද සීතල කියලා වුත් සීතල දකින්නයි තේච්චරයි. මේ දෙකක ගැටුම් <coughs> සාපේක්ෂතාවාදයෙන් තමයි ඝර්ෂණයක් සිද්ධ වෙන්නේ. දෙකක් ගැටෙනවා. ගැටෙනකොට මේ දෙකේ ප්‍රතිවිරුද්ධ පැති තියෙනවා. පවුලක් නැහැ ගෑණිය මිනිහ දෙන්නෙක් ඉන්නවා. නැත්තම් මම පවුල නැහැ. ඉතින් මේක කවදාකවත් අපි දකින්නේ අපි දකින්නේ විශේෂිත වූ අපි මනස කියන පැත්තෙන් පරිබාහිරව පැත්ත විතරයි අපි දකින්නේ. අභ්‍යන්තර පැත්ත දකින්නේ නැහැ. දකින්නේ නැතුව තමයි මේ ලෝකේ අපි විශ්ල කරන්නේ මේ තොරතුරු තාක්ෂණයේ මුයි මොන එකේ විස්තර කරන්නේ? අර මේක ඇති කරන මමයා හැංගිලා බාහිරට දාන ප්‍රොජෙක්ෂන් එක විස්තර කරනවා. ඒ වුණාට ඒක පාඩුවක් නෑ. ඒ පාර දිගේ මිශ්‍රට කඩන කඩන කඩන කඩන ගියොත් ආයත හංගන්න හදපේක මතුවේ. දැන් අද ෆිසික්ස් වලට වෙලා තියෙන එක තමයි. නියුරෝ සයන්ටිස්ට් වෙලා තියෙන එක තමයි. ඒකට ඔක්කොම ගිහිල්ලා දැන් හැප්පිලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා යම්කිසි වස්තුවක තියෙන අන්තිම අංශුව බලන්න කියලා මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කොච්චර සියුම් කළා ફોකස් කළා බැලුවත් බලන එක මෝඩෙක් නම් පේන්නේ මෝඩකම තමයි කියලා කියනවා. පල්නික නිවන් දැකලා නැත්තම් ඌට පේන්නේ ඌගේ තකතිරුකම තමයි අරකේ වෙන්නේ. ඒකේ තියෙනම පේන්නේ නැහැ. ඒ දෙන්න දෙන්නගේ සමவாயයෙන් තමයි පෙනීම සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා ඔවුන් කියන දේ අහලා ඌ ඇත්ත කියලා පිළිගත්තොත් ඌගේ මෝඩකම තමයි අන්තිමට පිළිගන්නේ. ඒ උඹ බලපන්. උඹ බලපන් මේ මමයා කියන එක දකින්න නැතුව මමයා කියන මූලස්සේ අල්ලගන්න නැතුව මොනවද දැක්කත් ඒ දකින්න දෙයට ඇදලා යන එක තමයි විඥානයේ තියෙන මායාකාරී ස්වરૂපය. මෙන්න මේ ඇදලා යන්නේ මොකක් හංගන්නද? හංගන්නේ අර ඇතුළත මමයා මම ආයනේ හංගලා බාහිරට අදලා යන්නේ හදන්නේ. ඒ අද්දලා යන්නේ ආස්තිකත්වයේදී. පාඨ වියාපෝ තේජෝ <coughs> වර්ණ සටහන් කියන දෙක දිගේ. මේ දේ සිද්ධ වෙන්න ඉතුරු පළුව කොහෙද කියලා බැලුවොත් මේක හැමදාම හැංගිලා තියෙනවා. ඒ නිසා ආනාපාන සතියේදී ආස්තිකත්වයේ තමයි යන්නේ. මේ ආස්වාද ප්‍රසාරි තියෙන උණුසුම් නැති කම්පන නැති තන්තර ගත්තමයි. අන්තිමටම බලන්න කියනවා. එන්නේ එන ආස්වාසයක් සම්පූර්ණ සාදරව බලන්න කියනවා මේ දැකපු එක නෙමෙයි අලුත් එකක් කියලා. මුල මැදාග වෙන් කළ බලන්න කියනවා. ආස්වාදේ ප්‍රසවාසයේ වෙන් කළ බලන්න කියනවා. එනේන ආස්වාසේ ඉතාමත්ම සාදරව බලන්න කියනවා. බලනකොට මේකේ තියෙන හැම පැතිකඩම දැක්කට පස්සේ මේක සීමාවක් ඇතුළත මම සෙල්ලම් කරන්නේ. ඒ සීමාව වැඩ කරන මේ කැන්වස් එක පසුබිම එහෙම නැත්නම් ස්පේස් එක දැකපු ගමන් තේරෙන පටන් අර ගන්නවා මේක මෙහා ව්‍යාස්වාසය මෙහාගේ ආස්වාසය ආස්වාසය ප්‍රස්වාසයයි අතර කිසි වෙනසක් නැහැ කොතන කොහොම සිද්ධ වුණත් ඕක ඕමම තමයි ඒකට වඩා හොඳ එකක් සහ නරක එකක් කියලා දෙයක් නැහැ තියෙන ලෝකේ හති කොන තියෙන සමාන ගතියක් තියෙන්නේ කොහෙද එතකොට මේ තීරුම බේරුමක් තියෙන්නේ අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අරක හොඳයි කියලා දන්නේ චිත්‍රේ භාගයට දකින්න තාක්කත් සම්පූර්ණ චිත්‍රය දැක්කොත් ඒකේ ගන්න කියලා අසදේ හොඳයි මේ දේ නරකයි කියලා කිසිම දෙයක් නැහැ. මම මේවා කියලා බැනුම් අහනවා ඉතින් කරන්න දෙයක් නැහැ මම මේවා කියනවා. මම දත කනකොට යම් පිටේ රාහුල ආමඳුරෝ සුබතරමේ සක්මන් කර කර ඉඳී. ඉතින් මාත් අඳ ගන්න ගියතුළු කිව්වේ ආමඳුර කියනවා. ගියා මම ඒ කාලේ. මාත්‍යෝ මේක බලපුවාම මේ මුළු ජීවිතේම බලපෙට්ටක් වගේ. මේක මුල කෑල්ල හොඳයි අග කෑල්ල නරකයි කියන දෙයක් නැහැ කියලා. පිට හරි සෞත්තුයි මැද කෑල්ල හොඳයි කියන දෙයක් නැහැ. හති කොනම බලුවෙට්ටක් වගේ. ඒකේ තේරෙනකන් තමයි අපි මේ තාරාතිරම්. අරයා හොඳයි, මෙයා නරකයි, අරක ලස්සනයි, මේක කැතයි, අනම්මනම් තියෙන්නේ මේ හති කොන තියෙන හතර මහා ධාතුන් විතරයි. කොහේ ගියවත් ඇල්වන්නේ ඔච්චර බා. මොකද හොඳ කෑල්ල කියන එකක් නැහැ. නරකයි කියලා විසිකරන දෙයක්වත් නැහැ. තියෙන්නේ ඒකක් අරිකට කවදාකවත් අපි පිළිගන්නේ නැහැ. අපි තාම choice එකක් තියෙනවානේ. choiceless awareness කිව්වම අපි හිතන්නේ ඒක නිකන් නෝන්ජක්කමක් කියලා. ඉතින් 13 හරහා ගිහිල්ලා අවකාශයට යනකොට මේක උත්තර ලගොත දාලා යනවා. මේකේ වැඩි හරියක් තියෙන අවකාශයේ අවකාශයේ තාරා තිරන්නේ අර කැලේ හොඳයි මේ කැලේ නරකයි අරක සුපීරියර් මේක ඉන්ෆීරියර් කියන්නේ මොකක්වත් නැහැ. අන්න එදාට ටෙන්ෂන් එක බහිනවා. තේරිල්ල බහිනවා. તો කොයි කොහෙන් කරත් අපිට මොහොතේ කොහෙන් බිව්වත් ලුණු රසම තමයි. ඒ වතුර වල ඒකට මේකට කියලා වෙනසක් නැහැ. ඉතින් එන්නකන් අපි වඩා හොඳ දේ සඳහා සැප දුක දෙකෙන් සැප සඳහා මේ කරන ෆයිට් එක ඉතින් ඉන්සෙෂන් කද්දාකවත් නතර නැතුව වෙනවා. කොහෙන්ද මොකද අපි හිතනවා මේ දෙකේ වෙනසක් තියෙනවා. ඇත්තටම පුංචි වෙනසක් තියෙනවා පටවියාපෝ තේජවල ඉන්න තාක්කයි. ඒත් අවකාශයට ගිය ගමන් අති කාලයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ අවකාශයේ දේශය අනුව වෙනස් වෙන්නේ නැහැ එතන නෑ දුක අවකාශයේ දුකක් නෑ මොකද ඇතිවීම නැතිවීම දෙකක් නෑ ධාතුන් වල තියෙනවා නමුත් ධාතු හොඳට බැලුවට පස්සේ ගිහිල්ලා වැටෙන්නේ අවකාශයට තමයි අවකාශයේ බන්වන රූප ලෝකේ නිවනවා ඒක පෙරලියට ලක් වෙන්නේ නෑ නමුත් හරි පාළුයි හරි අසරණයි. ඒකේ අල්ලගන්න දෙයක් නැහැ. බුදලි කියාගන්න දෙයක් නැහැ. මගේ කියාගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක අල්ලවුවයි කියලා කියන්නේ ඇත්තටම කියනවා රූප ලෝකේ අතහැරියා කියන එක තමයි. අවකාශය අල්ලනොයි කියලා කියන්නේ නාස්තික ප්‍රඥාත්‍ය අල්ලනොයි කියන්නේ ආස්තික ප්‍රඥාත්‍ය අතහැරීමක් තමයි. ඒක වෙනවා බලන බලන බලන බලන යනකොට. ඉතින් ඒකේ මාත්‍රමකට යනකොට අපිට භාවනා එපා වෙලා අපි නැගිටලා යනවා. ඇඟරි දෙනවා කියනවා අරමුණ එපා වෙනවයි කියනවා මොනවා හරි කියලා අර ගැඹුරට ය아가න එනකොට අපි හිතන්නේ ඒක ඇත්තට මේ වෙලාවේ මට ආපු කරදරයක් කියලා නෑ මේක සනාතන ධර්මයක් තියෙන්නේ සත්‍යයට කිට්ටු කරනකොට එපා සත්‍යයට කිට්ටු කරනකොට කම්මැලි වෙනවා නීරස වෙනවා බය වෙනවා තනි වෙනවා පාළු වෙනවා ඉතින් ඒ වෙනකොට අපි ආයසරයක් හොදෝත මණ්ඩි දානවා වගේ ආයෙ ගිනිනවා මුලට ඉතින් මේක තමයි පුත්‍ත්ජනගේ සෙල්ලම පුත්‍ත්ජන කොයි වෙලාවෙත් පද මාරු කරනවා මේ ඇඳුම් මොස්තර මාරු කරනවා. කැම මාරු කරනවා. අරක මේක මාරු කර කර මාරු කර කර ගිනිගත්ත මේ අඟුරක් පිච්චෙනකොට අතින් අතට මාරු කරනවා වගේ මාරු කරගෙන මාරු කරන වේගෙන් මාරු කරනවා. කොච්චර මාරු කරත් පිච්චෙන එක තමයි බලන්න තියෙන්නේ කොහොම ඇල්ලුවත් මේකේ තියෙන දුක පමණයි. කොයි කොනෙන් ඇල්ලුවත් ඔක කොහොමමයි. ලෝකේ ජීවත් වෙන දෙන්නෙක් අතර දුකේ කිසිම වෙනසක් නැහැ. අපි හිතුවට අපි තමයි දුකේ ඉන්නේ අල්ලපු ගෙදර එකන ගැටෙන් ඉන්නවා කියලා. නැත්නම් අපි සැපසේ ඉන්නවා අසෝල දුකයි කියලා. ඒක අපේ ඔලොමොට්ටල කම මිසක් දුකේ කිසිම වෙනසක් නැහැ. ඒක දැනගත්ත දවසේ ප්‍රයත්න නැතර ප්‍රයෝග ප්‍රතිපස්සම්බ ප්‍රයෝග කරන්නේ මේක නම් ලද දේ මේක නම් අපේ ප්‍රകൃතියේ වැඩියෙන් කාවයි කියලා හෝ මුල් කැලල කාවයි කියලා හම්බෙන විශේෂ දෙයක් නැහැ. ඒ පොඩ්නේ ඉන්න කාලේ ඔය නිසන ඒක අපකාරය ඌ කියනවා හැම කෙනාටම අවසර කෙසෙල් කන කෙටි මුල් ලැබරීම තමයිලු කට්ටි ඉල්ලන්නේ. ඉතින් මුල්ලවරි එකනම තියෙන්නේ. ඒ හම්බෙච්ච කෙසෙකඩියක් ආවම ඔගේ කොයි එකේ තියෙන කෙසෙකඩ කියලා ඉවරනේ. ඒ හැම කෙනාටම මුල්ලවරි ඉතින් භෞතික විද්‍යාත්මක ප්‍රධාන විද්‍යාඥයන් මම දෙන්නම් ඔයාලට මුල්ලවරි කියලා අපිට බෑ මෙච්චර ගණක් ඕනේ. බුදු ජානසිකන කොහෙන් කෑවත් ඔච්චරමයි ඔගේ මුල්ලවරින් කවයි කියලා දෙයක් නෑ. ඔය දම්පිච්ච දයන් සතුටු වෙනවා කියන්නේ. නිසා කායන පස්සන කොටසදී වගේ රූප ධර්ම ගැන උනත් කෙල්ලෝරක් නැතුව බලන බලන ගියොත් පුදුමාකාර අතුලාන්තයකට යනවා. ඒක අද කාලේ හරිය ප්‍රසිද්ධ මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවුණාට පස්සේ. ක්වොන්ටම් ෆිසික්ස් වලින් හොඳ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය වෙන එක. ඒකේ ශ්‍රෝඩින්ජන්ගේ එනර්ජි වේව් ප්‍රින්සිපල් එක හොයාගෙන කියලා තියෙන අවුරුදු 300කට ඉස්සරලා එලි කරගන්න මොකද මේක එලි කරන්න බෑ භෞතික විද්‍යාව සෑහෙන අනතුරකට ලක් කරනවා. මේ quantum physics ආවට පස්සේ කියලා තියෙනවා Schrodinger wave will collapse whenever the conscious mind come and interact with and then it become a matter. energy එකක් matter එකක් වෙන්නේ නැහැ consciousness එකක් වදිනවා. හැමදාම energy එකේ තියෙන. අපි බැලීලා බැලුවට පස්සේ තමයි දෙයක් මේ ශක්තියක් ද්‍රව්‍යයක් බවට පත් වෙන බලන හින්දා. බැලුවේ නැත්නම් ඒක තියෙන සදා කාලෙක energy level එකේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පේන්නේ තියෙන දේ පේනවා කියලා. ඒගොල්ලෝ ගැනව බලන්නේ ඉතින් පේන්නේ කියලා. මේ මේක උපකර ගන්න බැරුව මේක මේ කොමියුනිකේට් කර ගන්න බැරුව අද මේ ක්වොන්ටම් ෆිසික්ස් වල සෑහෙන අවුලක් තියෙනවා බුදුචානන්සිකෝ යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බොහෝම ලස්සනට ඔක් කියනවා යමක් යමක් ගැන හිතුවනම් ඒ ඒ නිසා ඒක වෙන දෙයක් වඩපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ දවස්වල කිව්වේ මේවා සම්පූර්ණ මිස්ටික්ස් මේ මොනවද මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ කියලා. අර ක්වොන්ටම් ෆිසික්ස් වලින් එතෙන් ආවට පස්සේ මේ දෙක බ්‍රිජ් වුණාට පස්සේ පේනවා කිසිම ලැබ් එකක් නැතුව කිසිම උපකරණයක් නැතුව බුදුචානන්සේ කොහොමද මේක කිව්වේ ඇතුළ බලනවා. ඒ වචන තාමත් ඒ විදිහටම තියෙන නිසා අද ෆිසික්ස් අලුත් ඩිස්කවරිස් අලුත් සොයා ගැනීම සේරම ඉන්ටර්ප්‍රිට් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර අනුව. අයින්ස්ටයින්ගේ සෙල්ලම් ටික ඔප්පු කරන්න බෑ නිව්ටන්ගේ සෙල්ලම් අනුව. නිව්ටන්ගේ ෆෝමියුලාස් ඔක්කොම අවුට්ඩේටඩ් දැන්. දැන් බුදුරජාණන් වහන්සේගේ ෆෝමියුලාස් තමයි යන්නේ. ඒ නිසා කාට හරි ඔයගොල්ලෝ ප්‍රේම කරනවා නම් කරුණාකරලා විපස්සනාව අඳුල්ලා දෙන්න. එච්චරයි ලෝකේ තියෙන টপම টপ ක්ලාස් නොලෙජ් එක. ඒක දන්නවනම් ඔය ඕන භෞතික විද්‍යාවේත් මොන නාඩගම් නැතුවත් මුදල කරකලා මෙතෙන්ට එන්න ඕනේ. අද සයන්ස් එක ඇවිල්ලා තියෙනවා ධන ගහන තැනද මර මේ මේ මෙල්බන් යුනිවර්සිටි කවුද ආම්තුරු පුඤ්ඤානන්ද ආම්තුරු කියලා තිබුණා පඤ්ඤානන්ද විද්‍යා බුදුන් සරණයි කියලා හැම විද්‍යාඥයෙකුම අද හොයාගෙන යනවා බුදුජානනාථගේ ෆෝමියුලාස් ඒ කට්ටියගේ අලුත් ඩිස්කවරිස් ඔක්කොම පෙන්වන්න පුළුවන් වෙන පරණ මැටිමෝල් තීතියට උනේ දැන් අලුතින්ම කරන්න. ඒ නිසා හොඳට භාවනා කරලා මනසක විපස්සනාව කියන එක සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්තා කියන තැනින් ටොප් එකට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. දෙයක් තියෙනවා කියන තැනින් පටන් අරගත්තොත් තියෙන හරියක් මෝඩකම තමයි තියෙන්නේ. තියෙනවා තමයි. ඒකට කියන්න තියෙන මෝඩකම කියලා තමයි. ඉතින් ඒ නිසා ඒවා ඒ පැත්ත ගත්ත ඔක්කොම විහිං පච වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කතා කරන්න කරන්න පච වෙනවා. ඒක නිසා මේ ඇතුළත යන මනුස්සයා කෙලවරක් කරන වැඩි. බාහිර හොයන මනුස්සයා කවදාකවත් කෙලවරක් හොයන්නේ නන්නත්තර වෙනවා උම්මත්තක වෙනවා. නිසා අපි දවස පුරාවටම අපි කරන්නේ බාහිරේ තමයි. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ පමණමයි අපි ඇතුළට හිතවලන්නේ ඒක හරි බෝරි. හරි කම්මැලි. ඒක හරි එපා කරන සුළුයි. මොකද අපේ හිත මෙච්චර ගැත්තකට වෙලා තියෙන අවුරුදු 10 ගාණක් ආපු ගතියෙන් බාහිරටමයි දාන්නේ. විඥානයේ අදින්නම බාහිරටමයි. ඒ නිසා රූප ධර්ම කියලා මෙතනින් අදහස් කරන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕනේ ස්පර්ශයට ලක්වන රූප ටික විතරයි මේ වර්තමානයේ හැපෙන රූප ටික විතරයි මෙතන රූප කියන්නේ. එහෙම නැතිව මේ ලෝකයක් කියනවා කියන අදහසක් නැහැ. යම් තැනක එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ ගැටෙන රූප ටික විතරයි බුදුසන්තික රූප කියන්නේ. අතීත රූපවත් අනාගත රූප වලින් කවදාකවත් දුකක් ඇති වෙන්නේ නැහැ. දුක ඇති වෙන්නේ වර්තමාන රූපෙමයි. දුක නැති වෙන්නේ වර්තමාන රූප බැලීමෙන් මේ නිසා අතීත නාගත බලනවා කියලා කියන්නේ ඒ නිකන් කාලේ නාස්ති කියලා. පැහැදිලිවම කියලා තියෙනවා. එතන එතන තමයි දුක ඇති වෙන්නේ, එතන තමයි දුක නැති වෙන්නේ. ඇති වෙනව නම් මේ දැන්, නැති වෙනව නම් මේ දැන්. ඊයේ ගත්ත ප්‍රයත්නකින් අද දුක නැති කරන්න බෑ. අද ගන්න ප්‍රයත්නකින් හෙට දුක නැති කරන්න බෑ. එතන එතන සතිය පවත්වා ගන්න. මේ තරම මේක සජීවී දහමක් තියෙනවා. ඉතින් අපි මේ කරන්නේ ඒ කැටකෙන වේගයට අනුව අපිත් යන්න වේගය ගන්න උත්සාහ කරනවා කියන්නේ. වේගය ගත්තට පස්සේ ඒක මේ හානස් වුණාට පස්සේ අමාරුවක් නෑ ඒක තේරුම් ගන්න. කොයි වෙලාවක හරි වෙනස වුණාට පස්සේ තේරෙනවා මේක අපි ඉපදෙන්නත් ඉස්සලා මේ නියාමයමයි අපි උදුනට පස්සේ මැරුණට පස්සෙත් ওই නියාමයමයි වර්තමානයේ අඳුර ගන්න එකයි තියෙන්නේ මම හිතන්නේ ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්න ලිව්වද කියලා ආනාපානසති භාවනාවේදී හතර මහා භූතවල වෙනස්සින් බලන්නේ කෙසේද පැහැදිලි කරන්න කියලා. කියන්නේ මම මේ කොහෙද පොටක් අල්ලගෙන කැලේට අදගෙන ගියේ. සාමාන්‍යයෙන් මේ හතර මහා භූතවල අන්‍යමඤ්ඤ සත්‍යතාවයක් නේද? හතර මහා භූත ගැන කියනකොට අටුවාචාර්යන් වහන්සේ මතක් කරන්නේ හතර දෙනාට එකිනෙක කරන්න නැතුව බෑ කියලා. පටවි ධාතුව ගැන කතා කරනකොට කක්කල ලක්ෂණය තියෙනවා. ඒක අනිත් තුන තමයි එයා දරාගෙන ඉන්නේ. තේජෝ ධාතුව ගත්තාම කුණුසුම් සිසිලස ගතිය ලක්ෂණයක් කරන හිටියට ඉතුරු තුන් දෙනා තමයි යාව දරාගෙන. ඒ කියන්නේ යාට ඉන්න බෑ අනෙක් ඉන්නට නැති. ඒ නිසා සහයෝගයක් තියෙනනේ. හැම වෙලාවෙම හතර දෙනාම ඉන්නවා. දැන් අපි උණුසුමයි කියලා කතා කරන වෙලාවේ අපි මේ කාමරේ රත් වෙලා දැන් ඉන්න බෑ උණුසුමයි කියලා අපි අපි කම්ප්ලේන් එකක් කරනවා කියලා හිතමු. එතකොට අපි තේරුම් ගන්න මේ ඇඟ හීතල නිසායි ප්‍රශ්න තියෙන්නේ කියලා. නැත්තම් උණුසුමක් දැනෙන්න බෑනේ. අපි කියන්නේ කාමරේ රසණය කියන එක විතරයි අපි දකින්නේ. නමුත් මේ උණුසුමක් දැනෙන්න කාමරයයි ඇතුළත පිට දෙකේ ගැටුමක් තියෙනවා. ඒ වගේම තමයි ඒ උණුසුම සිසිලස පවතින වායු ආපෝ තේජෝ වාය ධාතු නැතුව බෑ. ඒක නිසා මේ මේ හතර දෙනා පදමාරු කරාට එහෙම නැතුව ඒ කට්ටියගේ වෙස් මාරු කරාට කොයි තැන කොහොම ගියත් හතර දෙනාම එක විදිහට ඉන්නවා. කවදාකවත් ඒගොල්ලන්ගේ රණ්ඩු නැහැ. අඩු ගන්න බලපන් තේජෝ ධාතුව කියන්නේ උණුසුම සිසිලස දෙකේනේ. ඒ දෙන අන්ත දෙකක්නේ කවදාකවත් ඒ දුන්නත් රණ්ඩු නැහැ. මේ වතුර ගිහිල්ලා ගින්දර නිවනවා. ඒ වතුර ගින්දර නිවුවට වතුර ගින්දර චෝදනා කරන්නේ නැහැ. ගින්දරට වතුර චෝදනා අපි චෝදනා කරන්නේ. අපේ මොඩකමටයි අපි ඒක චෝදනා කරන්නේ. ගින්දර කවදාකවත් චෝදනා කරනවද මගේ එකට වතුර ආවා. ගින්දර ගින්දර ආවයි කියලා වතුර ආවයි කියලා. බුදුන් සාරිපුත්‍රයන් කියන්නේ කවදාකවත් නැහැ. ඒගොල්ලෝ අවුරුදු කෝටි ගණක් ඉඳලා තියෙනවා කවදාකවත් නඩුවක් කියලා. අපි තමයි මේ බල ලංකරවට හිතා ගන්න බෑ අපිට අතුරාගින් ඉඳලා ලංකලා තියන්න පුළුවන්. අන්නේ බොඩි එකේ කියවනේ මේ හතර තියෙනවා කියන ආපෘතිජ වායුපට මිශ්‍ර. මේ සම්හාරක් කරලා රසණී වුණාම ඒ මොකක් හරි එක ධාතුවක් කිපෙනවා. out of balance නේද? එහෙමද? ඉතින් දැන් ඒ එහෙම වෙනවනේ ඉතින් එක්කෙනෙක් එක්කෙනෙක් එක්ක මොකක් හරි දස්තන යන නිසා නේද එහෙම වෙන්නේ. ඉම්බැලන්ස් එකක් තියෙනවා. හැම වෙලාවෙම ඉම්බැලන්ස් තමයි. මේ කවදාකවත් බැලන්ස් කරන්නේ නැහැ මේගොල්ලන්. ජීවිතය කියන්නේ දුකයි කියන්නේ ඉච්චර තමයි. අර පොඩ්ඩක් කම්ෆර්ට් සෝන් එකේ පැන්නට පස්සේ අපි ඒක ලෙටර් ඕගොල්ලෝ නන්න බෑ. ඒ දොස්තරලගේ මොඩකම නම් කරන්නේ. කරන්න දෙයක් නැහැ. අර සයිකියාට්‍රි පන්තියේ ගියපාර once upon a time there were no psychiatrists කියලා පටන් අරගන්නේ ඒ පොතේ. ඒක උඩ සයිකියාට්‍රි patients නැහැ. සයිකියාට්‍රිස් කෙනෙක් හිටියොත් තමයි මේක මේල මේක සීසොපෙඩික් මේක මනම් මනම් නන්දම්මඩ පස්සේ ඉතින් වාට්ටු හදා ගන්නවා බෙහෙත් හදා ගන්න. එහෙම දෙයක් අඳුනගත්තේ නැත්නම් ඉතින් ඔක්කොම පිස්සු බුදුහාමුදුරු කියපු විදිහට අබ්බේ පුතුජන උම්මතේ දොස්තර තියෙන එක පිස්සුවක්. අනිත් එකට එක පිස්සුවක්. අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියරි එක ඔක්කොම ඩිපික් කරලා දෙන හොන කාටුන් එකක් අදලා දෙනවා. ඒකේ තිබුණලෝ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලෙඩ වෙලා ඇඳේ ඉන්නවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ඇවිල්ලි වෙරලා වෙදකම් කරනවා. පිටියේ ගහලා තියෙන එකටගේ ෆවුන්ඩ් එක නම ඒත් සිකඳුරු විපන්න. ලෙඩත් ඒක. ලෙඩත් ඒක. ඌ වන්දනා කරන්නේ ඌටමයි. උන් උන්ලා තමයි මේ මේ ලෝකේ කියන්නේ. උන් නංවනන් දැමිල්ලෙන් තමයි මේ සීරම අප්සෙට් වෙන්නේ. නම්මන දැම්මේ නැත්තයි ඌටත් පිස්සු මටත් පිස්සු. ඉතින් මොකද මචං කරන්නේ? ඌට එක පිස්සුවක් මට එක පිස්සුවක් කියපුවම අන්න තාරා දෙනමක් යනවා. ඔක්කොමලා ඉන්නේ ඉම්බැලන්ස් එකක. ධාතු තියෙන ඉම්බැලන්ස් එක නැත්නම් ඒව නලියන්න බෑ. ඒකට එනර්ජි කැවෙන ඉම්බැලන්ස් එක තියෙන ඒක තමයි ඩ්‍රාමා එක. ඒක තමයි ස්ථටික් දේ. ඉතින් ඔක දිහා බලන්න එකනේ තියෙන්නේ. ඔක බැලන්ස් කරන්න බෑ. බැලන්ස් වෙන්නේ නැහැ. බැලන්ස් වෙච්ච දවසේ නිවන් ලබනවා. ඒකකොට අපි ගිහිල්ලා අවකාශයට රිංගලා ඉවරයි. අවකාශය මේ රූප ධර්මතවල නැටි බල්ල ඇති වෙලා අවකාශ ධාතුර ගියාලු. උඹ ධම්මන කන්නේ ධම්මන කවම් බැදගෙන කන්නේ බැදගෙන කවම් තමන් ගිහිල්ලා අවකාශ ධාතුර ගියාම අරකේ නැතිල නතර වෙන්නේ නැහැ. රූප ධර්ම ගැන ළඟන අපි ඒ වෙනුවට අවකාශයේ සරණ යනවා. සම්මාපේ ස්පේස් එකට ගියාම ඒ පාටිකල්ස් එලිමන්ට්ස් කියනවා. කියනවාද? ඔව් කියනවාද? ඒක තමයි ෆිසික්ස් කියනවා. ෆිසික්ස් කරන මිනිස්සු කියන 104ක් තියෙනවා 96ක්ම නැහැ. හැබැයි අපිට පේන්නේ හાર્ඩ්නස් එක විදිහට ඒක. මේ හાર્ඩ්නස් එක කබල බැලුවත් මොනවා කළ බලත් ඒකේ තියෙන්නේ 4% maximum elements eh, මේ particles. 96%ක්ම තියෙන space. ඒකට මේකෙන් පිට තියෙන space එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක ශූන්‍යයි කියලා කියනවා. අපි මේ hardness කියලා කියලා ගන්න එකේ 96% තියෙන space කියලා කියනවා. ස්පේස් එක නැත්නම් පාටිකල්ස් එකක් තියෙනවා කියලා තේරෙන්නේ. ඒක තමයි පරිච්ඡේද අවකාශය කියලා කියන්නේ. ඒක නේද දැන් විශ්වයේ ධ්‍යාන තාරකා ගොඩාක් වෙනවට ඒ අතර තුන ස්පේස් එක කෙල ලක්ෂණ ගන්න විශාලයි. එතකොන් ඒකම තමයි ඇටම්ස් වලත් හොයාගන්න වෙන ඇටම් එක ඇතුලේ ස්පේස් තියෙනවානේ. ඒතර ඒකත් හොයාගත්තේ ස්පේස් එක හොයන්නේ ගියේ ඇටම් එක හොයන්නේ. නෑ පාටිකල් හොයන්නේ ගියේ පාටිකල් හොයනකොට අහුනේ ස්පේස් එක. ඒක කන්සිස්ටන්ට් තියෙනවා. තත්ත්වයක් තියෙන්නේ එලිමන්ට්ස් වල සීතල මිෂ්ටි කියලා දෙකක් තියෙනවා නම් ඒ දෙක සංයෝජනයක්ව ආවම ඒක අපහසුයි තෝරගන්න මොකද මේ අපේ ඉගෙත් එහෙමනේ රස්නේ උණුසුම තියෙනවා සීතලක් තියෙනවා නමුත් ඒක වෙන වෙනම තියෙන ස්පේස් එකක් තියෙනවා ඉතින් ඒක තමයි ඒක අපි මේ මේක ගැටලුවක් වශයෙන් හිතනවා නම් දැන් උත්පත්ති වෙනකොට උත්පත්ති බීජ යන්නේ නැහැ තැන තැනකට ඒ අතරතුර තියෙන ගැප් එකක් තියෙනවානේ. ඒ අතරතුර තියෙන ගැප් එකේ දැන් කෙනෙක් මැරෙනවා කියනකො දැන් අපි කියනවා මේ අතරතුර ඉන්නවා කියලා. ඒකනේ කියන්නේ එයා මේ භූතෙක් වෙලා ඉපදලා තියෙන කියන්නේ මැරෙනවා නම් භූතය වෙලා ඉවරයි. ඒකේ ස්පේස් එක අතරක් නැහැ. එතකොට. මුද පාටිකල් එකට ඉති පිටින්න බෑ. පාටිකල් එකට තැනක් තියෙන්න ඕනේ. ඉතින් අපේ හැඟීම අරට දෙන්නවා කියන එහෙම උඩාට හුඟක් වෙනවල පින් ගන්න බැරි හේතුව ඒක වෙන්න ඕනේ. නැත්තම් අපිට මේක ඇප්ලයි කරන්න බෑ. දැන් සිංහල වෙදකම ඇහිටි කියනවනේ වාතේ පිටසෙම කියලා. ඒගොල්ලන්ට ඒගොල්ලොම කියලා මේ මේකට දින මේ එළෝළුවේ වාත පිටට නරකයි එහෙම කියලා තියෙනවානේ. ඒක එහායින් ඒගොල්ලන්ට ය아가න්න බැරි වුණා නේද? ඒ මොකද මයික්‍රොස්කෝප් එකක් තිබුණේ නැහැ. ඒකෙන් බලනවල එහෙම එහෙම නෑ ආවේ එවලුෂන් එක කෙලින්ම ආවේ නෑ මයික්‍රොස්කෝප් එකේ. මයික්‍රොස්කෝප් එකේ ඉඳලා අල්ට්‍රා මයික්‍රොස්කෝප් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප්. ඉතින් ඒකෙත් එවලුෂන් එක නැත්තම් අපිට පේන්නේ නෑ උගා. අපි දැනගන්න තියෙන අපි දැන් ওই දැන් පේන එක හරි කියලා පිළිගන්නවද නෑ මොකද පිළිගන්න බෑ නෑ සයන්ස් වල එහෙමනේ කියන්නේ නොදකින එක දැක නැහැ එතන නමුත් දැන් ඔය ඩාක් එනර්ජි කියනකොට නොදකින දෙයට තියනවා තිය කියනවා තියනවද නැද්ද කියන අර්ථකථනයක් නේ දීගෙන යන්නේ. ඒක නෙමෙයි මෙතන කියන්න තියෙන්නේ මේ අපේ හිතේ තියෙනවා ගතියක්. අපේ ඉවොලුෂන් කමක් නැහැ, ඉලෙක්ට්‍රෝන මයික්‍රෝ කමක් නැහැ. හිත බලන්නේ ආස්තිකත්වයේ පමණයි. නාස්තිකත්වයේ බලන එක හිත දකින්නේ කාලකණිකමක් විදියට. නමුත් මධ්‍යම ප්‍රතිපදා තියෙන නාස්තිකත්වයේ තුල. මේස අපිට කවදාකවත් හම්බ වෙන්නේ අපි දැන් අවකාශයේ මේ වෙලාවේ රැයට බැලුවොත් අවකාශයේ පුරා ආලෝකයක් නැති නම රිෆ්ලෙක්ට් කරන්න දෙයක් නැත්නම් මොකද වෙන්නේ? අන්ධකාරය වෙන්නේ. පාටිකල් එකක් තිබ්බොත් ඒ පාටිකල් එළියට ගියාම වෙන ඒ පාටිකල් එක එළියෙන්නේ මේ පේන්නේ. අවකාශයේ තියෙන්නම සදා ආලෝකේ. පේන්නේ. ඒ වගේ අපේ ඇතුලේ තියෙන ආලෝකය අපිට කවදාකවත් පේන්නේ ඒක හැපිච්ච පාටිකල් එකක් දැක්කොත් පාටිකල් එක දිලිසෙනවා කියලා තමයි අපි කියන්නේ. නමුත් මධ්‍යම ප්‍රතිපදා තියෙන දුකෙත් නෙවෙයි සැපෙත් නෙවෙයි අදුක්කම සුඛේ ඒක ෆීල් වෙන්නේ නැති එකක්. එතනයි මධ්‍යම ප්‍රතිපදාවේ තමයි බුදුරජාණන් කියන මේ සැප දුක දෙකේ රණ්ඩු කරගෙන ඉන්න එක පොඩ්ඩක් නතර කරපන්. ඔක තමයි සංසාරේ පුරාට කිරුවේ. ඒ රණ්ඩු වෙන්නේ නැති මැද අපි වෝකෝවරයක් හම්බෙලා නැතිනවා. විතරක ජය අන්න එතෙන්ද යන්න කවුරු ෆයිට් කරන්නේ අන්න එතනයි මධ්‍යම ප්‍රතිපදදී ඒක ඉඳුරන්න ෆීල් වෙන්නේ ඒක ඉඳුරන්න අහු වෙන්න නෙමෙයි ඉඳුරන් හැදිලා තියෙන්නේ එතන ට්‍රික් එක තියෙනවා ඒක නිසා සත්‍ය කවදාකවත් ඉඳුරන්ට අහු වෙන්නේ නැහැ අපිට වුණත් අහු වෙන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව ගිහිල්ලා මේක ඇතුළට යන්නේ ඇතුළට යන්නේ ඇතුළට ඇතුළට ඇතුළට ගිහිල්ලා අන්තිමට ශුන්‍යතාවය අහු වෙන්නේ ඒ කියන්නේ අපි ඉච්ඡිත දුර යනකම් නිවන් දැක්කේ කියන්නේ ඇයි මම නිවන් දැක්ක තමයි දැක්කද කියලා ඒක වෙන්නේ නැහැ පාටිදාන්න බෑ. ඒක තමයි දැනගන්න ඕනේ මොකද ඩිස්ක්‍රිප්ටිව් ටර්ම් එකක් දෙන්න බෑ. සයන්ස් වලින් කරන්නේ සයන්ස් වල කියනවා මෙහෙම එකක් තියෙනවා නම් ඒක මේක ප්‍රූව් කරන්න ඕනේ. හයිපොතෙසිස් එකක් දානවා. දානලා ඒක ප්‍රූව් කරුවාම then this becomes law. නේ? එතකොට එතනට වෙනකම් ඒගොල්ලෝ හරියි. මොකද ඒකෙන් තමයි කිය දැන් හාවේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක අවුරුදු 350කට ඉස්සෙල්ලා මේ මේ පාර්ලිමේන්තුවට දෙනකොට මේ බොහෝ බයාදී රජුන්ට කියන්නේ මොකද චර්ච් ඉන්නවා කියලා කිව්වා the heart pumps and the blood goes and it comes back කියලා. එයාට රුණු කරන්න බැරි වුණා. හැබැයි ඒක එයා කියපු එක ඇත්තයි. අපි ඔක්කොම දැන් දන්නවා. නමුත් එයාට රුණු කරන්න බැරි වුණා. කොහොමද එළියට ගියත් ආපහු හાર્ට් එකට එන්නේ කියලා. මොකද හේතුව ආටියරල් එක වෙනියල් එක අතරක් තියෙනවනේ. වෙන්නේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හීන වෙලා විපත්තර යනවා. අවුරුදු 120ක් ගියා ඒක ප්‍රූව් ගන්න. මොකද හේතුව මාසලෝ මෙල්ෆිජි කියලා සයන්ටිස්ට් කෙනෙක් හොයාගත්ත මයික්‍රොස්කෝප් එක. තීරුවක් ගහලා බැලුවම පේනවා ආටියරල් එක වෙන්නේ. ඒකයි පේන්නේ. එතකොටයි හාවේ ඇත්ත වශයෙන් කීප එක හරි කියලා දැනගන්නේ. රෙගලොජි නම් මේක නිසා තමයි මේක වුනේ කියලා. ඉතින් අපිට ඒකෙන් තියෙන එක හොඳක් තියෙන්නේ බුද්ධ ධර්මයේ ඔප්පු කරන්න උන සයන්ස් එක උදව් වෙනවා. ඒ උදව්ව නිසා අපිට ලේසි වෙනවා මේ ඇතුළට යන එකෙන් අපිට දැනගන්න. හැබැයි අපි දැනගන්න එක තව කාටවත් කියන්න බෑ. නෑ ඒක ඒක ඇත්ත. විද්‍යාව අද ඇත්තටම බුදුන් සරණ යන බව ඇත්ත. විද්‍යාව නිසා අපිට කතා කරන්න ටර්මිනොලොජි එකක් හම්බෙලා තියෙනවා. අපිට වෙන ඩයිමන්ෂන් එකක් හම්බෙලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම මොනවාක්වත් නැතුව බුදුරජාණන් වහන්සේ විද්‍යාවට වැඩි අංග සම්පූර්ණව මේක ෆෝමියුලා එක කියලා තියෙනවා. විද්‍යාව තාම බැරි වෙලා තියෙනවා කොන් දෙක මීට් කරගන්න. නමුත් විද්‍යාව උනත් අද තේරුම් ගන්න තියෙනවා ඒ කිසිම ගත්ත එක දෙයක් නැවත ඔප්පු කර දැක්විය යුතුයි ඒක සහතික කරන්න ඕන කියන මූලධර්මේ වැරදි කියන එක. ඒකත් මිනිස්යානේ දැනගත්තේ. දැනගත්තට බුදුරජාණන්සේ කිසිම විද්‍යාවක් නැතුව උන්වහන්සේ පෙන්නපු දේ නිවන කියන එක අනිර්වචනීයයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අනුරචනගේ මොනසක විද්‍යානුකූල නැහැ. ඒක මිස්ටික්ස්. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් නමුත් ඒ කාලේ හිටපු බ්‍රාහ්මණයෝ පන්විදයෝ ඒකට ආගම් හයක් තිබුණානේ. පකටපත් යන අක්කලි ගෝසාල. ඒගොල්ලන්ට හිටියන් දහස් ගණනේ. බුදුහාමුදුරන්ට වඩා. ඒකයි යන්න උනේ බරණැස විරදායට ගිහිල්ලා ඔප්පු කරන්න මෙයා කොන්ෆරන්ස් එකට යනවා ගිනිච්චා. ගිහිල්ලා වෙලා එතන සැකයක් තියෙනවා. ඔය සැකේ තමයි සයන්ස් වල තියෙන්නේ. සැකේ දිනුනොත් තමයි ඔප්පු කරන්න හදන්නේ. ඒ සැකේ තමයි එනර්ජි එක. human being එකෙත් එක දෙන්නේ. හැම මිනිස්සෙකම තියෙන සැකයක්. මේකෙන් කොහොමද ගැලවෙන්නේ? ගැලවුම් කාර්යයක් ඉන්නවා. එහෙනම් මේකෙන් කොහොමද කියන්නේ බුදුහාමුදුරුවෝ කියන ඇතුළේ කියන්නේ. ඒ ඔක්කොමට සාධක ඔප්පු කරන්න අපිට පුළුවන්කම ටිකක් හරි ඇති වෙන්නේ. දැන් අපි පැකිලෙන්න කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් ඔක්කොම හරි කියන්නේ ඒගොල්ලෝ හොයාගත්ත නිසා. ඒකෙන් අපිට ප්‍රයෝජනයක් වෙනවා. අපිට දැනගත යුතු මේ we have got the uh, raw material ways and means අපිට තියෙන උපකරණ වෙන පැත්ත because that that carries conviction so both are important important to disprove Important to disprove. That Even is to prove. By proving, you it doesn't matter you're getting disproved. In order to prove, you have to get benefits of the proof. And that helps us to disprove. So therefore, again, that is important because it is the vidya. ආලෝක උදපාදී කියනකොට මෙහෙන් විතරක් නෙමෙයි ඒක එළියෙන එදින්දන්නේ බුදුහාමුදුරුවෝ. නා විද්‍යාවයි බුද්ධජාන වහන්සේගේ ධර්මයේ තියෙන ඔය අපි ගැන පැත්තෙන් බැලුවොත් එහෙම විද්‍යාව හැම වෙලාවෙම බාහිරවර්ති. කතාවකට විද්‍යාව ඇතුළට යන කතාවක් කතා කරලා යන්න බෑ. මොකද එතකොට ඔය කියන තියරෙක හිටින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ හැම කායනුපස්සන වේදනානුපස්සී ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බයිද්ධා වා කායේ කායනුපස්සී විරති අජ්ජත් බයිද්ධා වා කායේ කායනුපස්සී විරති කියලා එකක් ඇතුළත මොකකින් හරි රෙෆරන්ස් පොයින්ට් එකක් අල්ලන්නේ ඒක බාහිරයට දාලා සංසන්දනය කරලා අජත්ත බහිද්ද අජත්ත බහිද්ද කරලා ඒක සම්පූර්ණ යුනිවර්සලයිස් කරලා තමයි වේදනාවට පසුනට යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමේ අංශභාග නැහැ. මොකද විද්‍යාව මම ගරු කරන්නේ දැන් තියෙන මට අපිට ටර්මිනොලොජි එකක් පෙන්ලා දීලා තියෙනවා. මෙතඩොලොජි එකක් පෙන්ලා දීලා තියෙනවා. හැබැයි පෙන්නන්න පෙන්නන්න විද්‍යාව බොරු වෙනවා. හැබැයි අයින්ස්ටයින් කිව්වා that at very high speed 180000 miles per second එකට ඒ වඩා යන්නේ නැහැ කියනවනේ. ඒතර ඒගොල්ලෝ කියනවා ක්වොන්ටම් එකයි ඒ ක්වොන්ටම් එක ඉස්සෙල්ලා කියනවා ෆෝටෝන් කියලා. අපි කතා කරගෙන ඉන්නේ ඉලෙක්ට්‍රෝන ගැනනේ. ඉතින් මගේ කැලටයින් නිසා මම කියන්නේ ඒකට ආලෝකයක් එනවා. ඒතර ෆෝටෝන් කියලා කියන එකයි ලයිට් එක. ඉතින් ඒතර අයින්ස්ටයින්ගෙන් ඇහුව කෙනෙක් වැඩි හරියක් මේ නිව්ටන් ෆිසික්ස් මොලේ ඇතුලේ වැඩ කරන්නේ. ඒකයි කියන්නේ තියරිටිකල් ෆිසික්ස් කියලා. ඔය හිටපු මහා ප්‍රඥයෝ ට්වෙන්ටි සෙන්චරියේ ඒගොල්ලෝ ඕකමයි කෙරුවේ. ඒගොල්ලෝ නොබෙල් ප්‍රයිස් සම්මානෙදී අයින්ස්ටයින් ඇහුවා එයා කියනවා විශාල ඔබ්ජෙක්ට් එකක් තිබුණොත් එහෙම ලයිට් එක හැදෙන්නේ නැහැ නෝ වගේ. මොකද ඉස්සර කියන්නේ බෑ කෙලින්ම නෑනේ කියලා ට්වෙන්ටිනේ. එතකොට එයා කිව්වා එයාගෙන් ඇහුවා ඔබ කොහොමද ඕක ඔප්පු කරන්නේ කියලා. එතකොට බලන්න එකක් තියරිටිකල් ලින් කිව්වා මෙහෙම එකක් වෙනවලු. කවදා හරි දවසක අපි දන්නවා ඉර දිහා බලන්න බෑ කියලා නේ. එයා කියනවා ඉරට පිටිපස්සෙන් තියෙන තාරකා පේනවා. මොන බොරුද? He said it can be shown. The day a total solar eclipse takes place, you can see the stars which are behind in front. front නෙමෙයි අර ඇවිල්ලා light එක මෙහෙම ඇවිල්ලා බලන්න. ඉතින් මම ඒක දැක්කා. මම medical student කාලේ මේ සෝලර් ඉක්ලිප්ස් එකක් වුණා ලංකාවේ. කුරුල්ල ඔක්කොම හයට කරුවල වෙනවා කියලා වල කෝඩ් වෝල්ට් එහෙම යන තත්ත්වෙදිම. එතකොට බලනකොට ඉර දෙහා බලන්න පුළුවන් නෑ. එතකොට සයිඩ් එකකින් තාරකා පේන්න ගත්තා. ඒක දැකපු නැති හැබැයි ඒකින් ප්‍රූව් කරලා දිනවා ඒ තාරකා පිටිපස්සේ දිවිච්චේ වගේ. ඒතර අයින්ස්ටයින් කිසිදයක් නොකර තියරිටිකල් ෆිසික්ස් වලින්. ඒක මොලේ තමයි ඒක ගියේ. ඒකෙන් පෙන්නවා the straight lines all bend round the mass. Einstein නිවන් දැක්කේ නැහැ කියන එකයි මම කියන්නේ. ඒකට දක්ෂව දැක්ක විදිහට තමන්ගේ අවබෝධය කරගන්න එක තඹ දොයිතෝක ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ප්‍රඥා විදියට පෙන්වනවා ළඟ තියෙන තරු දෙකක් අරගෙන මේක ඉරට වැහෙනවා මේක ඉරට වැහෙන්නේ නැහැ. නමුත් ඉක්ලිප්ස් එකේ දෙකම මතලා පෙන්වනවා. එයාට කිව්වා අහවල් තැනට ගිහිල්ලා අහවල් දරුවෝ දිහා බලපන් අහවල් වෙලාවට. අන්න පෙනී. ඒ ප්‍රඥායි. ඒක නමුත් මනුස්සයලට ලාභේ මොකක්ද? නෑ එයා නෙමෙයි ලෝකයට වෙච්චාට පහක වැඩක් නෑ නෙමෙයි අමාරුමනේ. <laughs> අපි අද කොච්චර වාසනාවක්ද කියනවා මේ මනුස්සයගේ මොලේ තරගෙන බුදුහාමරගත් සම්බන්ධ කරලා අපි දලා ගන්නවා. පරෝජන ගන්න. ඒක නිසා අපි ඇත්තටම අයින්ස්ටයින්ට සල්ූට් එකක් ගහන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඒ දෙකම අපි ගන්න ඕනේ. එච්චරයි. දැන් නැත්තම් අපිට අපිට මේ සාකච්ඡාවකට අපි මෙච්චර විවිධලි සම්බන්ධ වෙන්න බෑනේ. අයින්ස්ටයින් තීරක දන්නේ නැත්තම් කොහොමද ස්ටඩි කරන්නේ? ස්ටඩි කරලා බලන්න ඕනේ මේ මිනිස්සයා මෙච්චර ප්‍රඥ වුණත් Tamanට කියලා වැඩක් කරගත්තේ නැහැ. ඒක බුදුසසුනට බලනකොට මෝඩකම කියන්නේ අර්ථකථන ඔච්චර තමයි. අපිට ඒ ඉච්චර ප්‍රඥකම නැති වුණත් අපි දන්නවා මේකේ යමක් නැති බව, හිස් බව, මේකේ තියෙන තුච්චකම, ඒක තේරුම් ගන්න බුදුහාමුදුරු කියපු එකට අයින්ස්ටයින්ගෙන් තමයි යම් කිසි සාධකයක් ගන්නවා. ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. අද ඉන්න ලෝකෙට විද්‍යාව දන්න අයට මෙන්න මේ පොතේ අහවල් පිටු බලපන් කියලා කරත හැකියි. නමුත් ඒ බලන්නේ මොකටද මේ ඇතුළත තියෙන මොහේ දක ගන්න විසක්කා ආලෝකයේ තියෙන දිග පල්ලම නෙමෙයි මේක ඒකෙන් උදව්වක් ගන්න පුළුවන් ඒ උදව්ව උදව්ව ගන්න එක අයින්ස්ටයින් බලාපොරොත්තු වෙච්ච එක නෙවෙයි නෑ නෑ අයින්ස්ටයින් බලාපොරොත්තු නෙමෙයි ආලෝකය ඇද වෙලා යනවා කියන්නේ අපි කිව්වේ සියලු දේ අනිත්‍යයි කියන්නේ <laughs> ඒ ආලෝකය ඇදීම නිසා කොච්චර දේවල් අපි හිත කරේ ඔය ලේස ඔක්කොම හොයාගත්තේ අයින්ස්ටයින් නිසානේ අපි ඒ ලේසරින් නෝකල ලෙඩුන් සුව කරනවානේ ඉතින් ඒක ඔක්කොම ඇති වෙනකොට මනුෂයාට මනුෂයා ජීවත් වෙනකොට ඕනින්නේ conceptual knowledge එක ඒ ජීවත් වීම සඳහා නම් මම ওই ආගියුමන්ට් එකට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවත් වීම සඳහා ওই දැනුම පාවිච්චි කරන්න කියන එක කොච්චර මූල ධර්ම කරගත්තද කියන එක නේ. බුදුහාම මේ ජීවත් වෙන එක කියන්නේ ඒක ණයක්. ජීවත් වෙනවා කියන්නේ භවය, ඒ කියන්නේ දුක. අයින්ස්ටයින් කිරුවේ ජීවත් වෙන හොඳට ජීවත් වෙන්න හදලා දෙන්නේ. නමුත් ਸਰවඥාන්තිකෝ ඒකට අවශ්‍යයි. හැබැයි ඒක මහා කරුණාවට විතරයි වැටෙන්නේ. මහා ප්‍රඥාව කියලා කියන්නේ පුළුවන් නම් මේකෙන් ගැලවිලා යන්න. එදා ජීවත් වෙන කාලෙට කරුණාවයි මහා කරුණාවයි දෙකම තියෙනවා. ඒ කියන්නේ ශාසනය සඳහා අවශ්‍යයි. නමුත් විද්‍යාවේදී පොත්ත ගලවලා ගත්තොත් විද්‍යාවේ තියෙන බාහිරාවර්ති ගතිය පොත්ත ගලවලා තේරුම් අරගත්තොත් අපිට පුළුවන් මේ බුදුජානනාංශික ධර්මයත් එක්ක බලලා ඒක දෙපැත්තට දාලා ගන්නවා නම් අපිට යම්කිසි අඳුරු වැටිච්ච ප්‍රදේශයක් ආලෝක කරගන්න පුළුවන් මේ තියරි එකෙන් මේ ටර්මිනොලොජි එකෙන්. ඒක නිසා අපි ඉන්නේ ඊටාත්ම මොකද්ද හොඳ ඇඩ්වාන්ටේජ් සීරයකට. අද තියෙන විද්‍යාවට එක නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාව කොච්චර ඉගෙන ගත්තත් මේ විපස්සනාව කියන එක. මයින්ඩ්ෆුල්නස් කියන එක නැතුව බැලුවොත් ඔක දිහා අපි තාමත් චිත්‍ර විතරයි දකින්නේ කැන්වස් එක දකින්නේ නැහැ. කැන්වස් එක දකින්න චිත්‍රය හරහා බලන්න ඕනේ. ඒ සාස්ත්‍රවන්ත මයින්ඩ්ෆුල්නස් එක සතිය පාවිච්චි කරලා තියෙනවා. කවුද? ගොඩාක් සත් ඒගොල්ලෝ නොදන්නවත් පාවිච්චි කරනවා. පාවිච්චි කරාට බාහිර වර්තිකයක තමයි වැරද්ද. දැන් පොඩි ළමයි වගේ. පොඩි ළමයින්ට මයින්ඩ්ෆුල්නස් තියෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට තියෙන කියලා මයින්ඩ්ෆුල්නස්. <laughs> ඒකනේ අපිට තියෙනවා ඒක ස්ට්‍රැටජිකලි යූස් කරන්න හැම වෙලාවෙම ඉන්ට්‍රොස්පෙක්ෂන් නැත්නම් ඉන්සයිට් කියලා දාන්න. ඇතුළට බලන එක ඒක දැම්මනම් අපේ තියෙන හැම දැනුමක්ම අපිට විමුක්තිය සඳහා පිහිට වෙයි. අපේ තියෙන දැනුම බාහිරට එදෙව්වනම් ඒක ඉතින් පැහැදිලිවම තමයි මේ අනාගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා විද්‍යාවේ තියෙන එක මම නිතරම කියවනවා. කියලා බලනවා කොච්චරක් දුරට මේ අලුත් දෙයක් හොයාගෙන යන මිනිහා දැනගත්තත් නොදැනගත්තත් සත්‍ය දිහාට යනවා. නමුත් සත්‍ය පිළිගන්නේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? වැඩක් නැහැනේ. ඒක නිසා දරුවත් දැන කිව්වේ ඉස්සල්ලාම දෘෂ්ටි හදාගෙන. එතකොට නම් මේ මනසට ඒක අවශ්‍ය වෙලාදී පිළිගන්න පුළුවන්. ඒකට තියෙන්න ඕන නැමෙන සුළු ගතිය. විද්‍යාවකේ වෙලා ඒකට වෙලා තියෙන ඒගොල්ලෝ හෙලි කරාට දැන් ওই දලයි ලාමතුමත් එක්ක යන කතාවේදී ඒගොල්ලෝ කියන්නේ දලයි ලාමට මෙච්චර සම්ප්‍රදාන කුල ආගමික නායකයෙක් වෙලා මේ විදිහ නැවෙන්න පුළුවන් නම් අපි කොච්චර හැමෙන් සුළු ගතියක් තියෙන්න ඕනද කියලා විද්‍යාඥයන්. ඉතින් ඒගොල්ලෝ කව නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්නේ අර තියර එකක් අල්ලගෙන. ඔප්පු කරන කතාවක් කරගෙන. අතරින් කියන්නේ ඔප්පු කරන්න පුළුවන් නම් මම බුද්ධාගම අතන්නේ. ඒ තරමටම මිනිසයා කියනවා. ඔයගලන්ට පුළුවන් නම් ඔප්පු කරන්න මේක නැහැ කියලා මම අතරින්න කියලා. අරගොල්ලෝ කියනවා අපිට එහෙම කියන්න බැරිලු. ඒ නිසා මම කියන්නේ අපි ඉන්නේ අද හොඳ අමුතු පැතිලෙන් ආලෝකයක් වැටිච්ච වෙලාවක. නමුත් ඒක හරි මේ ප්‍රයෝජනෙයි සලකලා ඒකේ නියම පැත්තෙන් බලන්න පුරුදු වුණොත් කිසිම අඩුපාඩුවක් නැහැ අපිට කිසිම දෙයක ටූල්ස් වලින් හරි දැනුමින් හරි මොකකට අඩුපාඩුවක් නැහැ අපිට තියෙන්නේ අර දෘෂ්ටි කෝණය සකස් කර ගැනීම සඳහා පමණයි ඒකයි මේ විපස්සනා කියන එකේ තියෙන අර්ථකථනයත් එච්චරම තමයි Can I, can I just make a comment about Einstein and everything? Everybody talks about the good, but nobody wants to know that he, what he learned ended up in making atom bombs. So you, you get the, the very bad things um, from Hmm. It, it, was the splitting of the atom. Uh, that was done by Rutherford. Yes, but he, but ah, no, it is the theory. Of, yes, because yes. it goes beyond and beyond because each discovery made this up uh, to discover something. So therefore. ඒ නිසා අපි අහිං ගා ප්‍රශ්න. නෑ මං මං කියන්නේ knowledge එක තිබුණාට ඒකේ discipline එක නැත්තම්. Oh. ඒ නැති ඒ කියන්නේ මේ මනුස්සයාට අහිණිය පිණිස හිටිනවා. අපිට වෙලා තියෙන එකයි. අපිට දැනුම නැතිකම නෙමෙයි තියෙන්නේ අර සදාචාරාත්මක වගකීම නැත්තම් අපි අනිත් මිනිසුත් එක්ක සමාජය ගැන රට ගැන පරිසර ගැන හැඟීමක් නැතුව අනිවාර්යයෙන්ම අපවත් කපනවා අරකට කපනවා. ඒ නිසා අපිට හැම වෙලාවෙම නොලෙජ් එකත් එක්ක ඒ මේ සදාචාරය ඒ ශික්ෂාව නැති වුණොත් ඉතින් දලිපි හම්බෙච්ච වඳුර වගේ තමයි. හම්බෙච්ච හම්බෙච්චන කපා ගන්නවා. ආ ඊගා ප්‍රශ්නෙත් ඒක තමයි යන්න හදන්නේ. The space you go into the Anapanasati bhavana for a long period of time is it the same experience of jhana experience. Uh, the, this is uh, two different things. The jhana experience you don't feel uh, the space. You feel rapture, you feel the, the comfort, all the kind of, so therefore there is a dwelling that, uh, and the other thing is mind is rather benumbed. But in the space, that this is other mm, insight uh, experience, mind is full vivid and mind is full vigilant and it can experience it. But experience happen after mastery. At the beginning it appears like something sleepy. But once you mastered, you know that you can explore into that space. So therefore, uh, difficult to compare. This is the jhanic experience. Because jhanic experience, there is something to be experienced, something to be uh, entertain that in this experience it is near zero level no positive no negative uh, ඊයේ දේශනාව ඉදිරිපත් කළ කාමයේ පිළිබඳ විනිවිද දැක්මේදී නාසයට අසු වෙන හෝ ගැටෙන තද ගඳක් strong smell. ඊට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව බලන ක්‍රමයේ කරුණාකර පහදා දෙන්න. මේ ප්‍රශ්නේ වර්ණනනකොට මේ යොදන ප්‍රශ්න නිසා ප්‍රශ්නේ ඇතුළේම අනවශ්‍ය ප්‍රශ්න වගේක් ඇති වෙනවා. තද ගඳක් කිව්වට පස්සේ ඉතින් ඒක ගැටෙනවාම තමයි. මේ ප්‍රශ්න අහලා තියෙන්නේ ගඳක් කියලා. ඊට පස්සේ ඉතින් ඒක ඉතින් ගඳක් කියලා ලේබල් කරාට පස්සේ මොනවක් කරගන්න බෑ. ඉතින් ඒක නෙමෙයි මේ මේ අපි කියන මේ මොන විදිහට පාවිච්චි කරන්නේ වෙන වචන නැහැ ඉතින්. ස්මෙල් කියලා Uh, strong smell. ඉතින් ඒක නිසා අපිට තියෙන්නේ ඒක ගඳක් හෝ අපි ගත්තොත් uh, මම අහවල් බණකට ඇහුවා අපි මේ <coughs> මිනිස්සෙක් දැක්කොත් uh, කුණු වෙච්ච බලුකුණක්. ඉතින් ඒක හරීම ගඳයි අප්පිරියයි නම කබරේකට. ඒකට පුදුම ආශාවක් නැතින කොයි කොනකින් හරි අතෙන් දෙනවනේ එලෙව්වත් එනවනේ. එලවල ඇදලා දැම්මත් ඌට ඌට ඒක ස්ට්‍රෝං තමයි නම ගඳක් නෙමෙයි. ඌට ඒක සුවඳක්. ඌ ඒක තනු මර මර කන හැටි බලනකොට ඌ කියයි අපි ඇදලා දාන්නේ අපිට කිසිම රසලෝලිත්වයක් නැති කියලා. ඒකයි අපි මේ ඇදලා දාන්නේ නැත්නම් ඌ දන්නවා ඒක රස. ඒ කවරයට ඉන්නේ එක. ඒක ඉතින් අපි දක්වන ආකල්පේ මත තියෙන ඒක නිසා අපි එක එක රටවල් වල එක එක දේවල් ගන්ධ සුවඳ වශයෙන් වුණත් මිනිස්සු අතරුමත් වෙනස් වෙනවා. ඒක නිසා අපි ගඳක් කියලා ලේබල් කරාට පස්සේ ඒ කියන්නේ ඒක සුද්ධ කරන්න බෑ ආයේ. අපි නමුත් මේ ගඳ සුවඳ වෙන්නේ සංඥාවක් මතින් කියන එක තේරුම් අරගත්තොත් ඒක හොඳ නරක ભેදෙත් නැතුව මේකේ කනට අයිච් එකක් නෙවෙයි රූපෙට කහට පෙනිච්ච එකක් නෙවෙයි දිවට දැනිච්ච එකක් නෙවෙයි නාහයට දැනිච්ච එකක් මගේ දැන් කෙලෙස් හෝ පව පින් උපදින්නේ නාසයේ මම මේ ඉන්නේ ගඳ සුවඳ බලමින් කියන තැනට ගියා නම් එහෙනම් ස්ටෙප් එකක් ඉස්සරහ දැන් කල්ැතුව මේක මේ පංගු peerුවට දාලා මේක ගඳක් මේක සුවඳක් කියන එක ගත්තට පස්සේ අමාරුයි ඉතින් ඒක <coughs> භාවනාව විතරක් කෙනෙක්ක් නෙවෙයිනේ ඒක සඳහා සාමාන්‍ය මූලධර්ම දැනුමක් අවශ්‍යයි. ඒ ගඳ කියන එක වස්තුවෙන් මතුණාට මේ ඒ මොකද්ද කියන්නේ ගඳ කියන එක වචන පාවිච්චි කරලා තායත් මමත් අහු වෙනවා. ඒ කියන මේ ආග්‍රහණය ආග්‍රහණීය බව දැනගෙන මේකේ ගඳ සුවඳ මනින්නේ Taman ඒකට දාන එකක් බව දන්නවනේ. Taman විසින් ආරෝපණය කරන ලද එකක් දන්නවනේ. අන්න භාවනාවේ තියෙන්නේ අන්නේ ආරෝපණය කරන එක මතයි. ඒ ද්‍රව්‍ය විදිහින් ඇති කරන ආග්‍රහණය මත නෙවෙයි. ඉතින් ඒකට සම්පූර්ණ අර අන්නැසීමෙන් කියන විදිහට නැත්තම් පුද්ගලාරෝපණයකින් තොරව අත්දැකීම සුද්ධ අත්දැකීමක් වෙන්න දහස්වරේ ගඳත් එක්ක වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ඒකට යම් වෙලාවකට ප්‍රක්ෂේපණය නොකර බලන්න පුළුවන් හිතක් එන්න ඕන. ඒක සඳහා මේ මේ බලන ක්‍රමේ නම් එකම දිහා නැවත නැවත බැලීම තමයි මේකට තියෙන ක්‍රමය. එකම දේ දහස්වර බලන්න ඕනේ පූර්ව නිගමන වලින් තොරව. එහෙම නැත්නම් අර වර්ග කරන ගතිය නැතුව අත්දැකීම පමණක් බලන ප්‍රතිගතියට. ඉතින් ඒක විපස්සනාවේ තියෙන මූලික අත්‍යන්ත ලක්ෂණයක් තමයි පූර්ණික මොඩලින් තොරව ඇති හැටිය දැකීමට ඇති ආශාව ඇති කරගන්නේ. ආන්දරනේ එතන once established that එක okay don't worry toilet එකට ගියා කියලා යනකොටම ගඳ එනවනේ ඉතින් ඕක අහන්න දෙන්නේ මිනිහ අඬ ආවා then afterwards අර මෙහිතුවා මේක ආස්වාදයේ නහයට ගඳ ආවේ මේක නහයයි විඥානයයි එහෙම කියලා හිතුවොත් එහෙම මෙනෙහි කරොත් ඊටත් වැඩි අපිට දැනගන්න පුළුවන් නම් මේ ගන්ධ නිසා පටිඝානුසයක් පහළ වෙලා තියෙනවා කියලා ඒක නම් ටිකක් හොඳ උපක්‍රමයක්. දැන් මේක මට කෙරේ මේක නොදකින්න පතන් හැංගීමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අනුසයක් වැඩ කරනවා. ඒ අනුසය টয়ලට් එකේ තිබුණ එකක් නෙවෙයි. ඒක මගේ හිතේ තිබුණ එකක්. টොයිලට් එකෙන් දුන්නා මොකද්ද ආග්‍රහණයක්. නමුත් ඒ ආග්‍රහණය නිසා මට දැන් මේක ගැන අප්‍රසන්න ගතියක්. අකමැත්තක් ගැටුණා. මගේ මගේ perception එක ඒක දිහා බලන්න නම් ඉතින් ගඳක් නැතුව කරන්න බෑනේ වැඩි. ගඳ තියෙන්නම ඒකව ගඳට තැන්කියු කියන්නේ. <laughs> ස්පර්ශයක් නැතුව භාවනා කරන්න බෑනේ. දැන් මේක හොඳ කෝස් එකක් දීලා තියෙනවා. දුන්නට මේක නෙගටිව් නිසා අපි වෛර කෙරුවට මේ වෛරය ඇති උනේ টয়ලට් එකේ නෙවෙයි. ඒ ඒ වුණාට කල්ෂය කරනවනේ මේ අනුසය හිටින්නේ පොළවේ මොකද දැන් අපි දන්නවා සමහර චීස් තියෙනවා පලාතේ හිටින්නවත් තනන්න සමහර ජාඩි දෙනවා බුදු මිනිස්සු විලාදී අපිට හරියන්නේ ඒ කියන්නේ කල්ෂය කරනවනේ අනුසයත් ඒ මිනිහට ඒක නැත්තම් කණ්ඩක් බෑ අපිට ඒක දැක්කොත් එහෙම මාස ගානකට මෙව කනවද කියලා හිතනවා ඉතින් ඒක තමයි අපි අපි අප්බ්‍රින්ගින් එකේ හැටියට තමයි ඒක ඒක තමයි කබරය බලන හැටි, මනුෂයා බලන හැටි වෙනස තියෙන්නේ. නමුත් අපිට මේ වෙලාවේදී අපි අර අල්ලගත්ත දැටි ග්‍රහණය ගලවන්න බැරිකම තියෙනවා. ඒක දකින්න නම් මේ වගේ බලාපොරොත්තු නැති යමක් සිද්ධ වෙනවා. ඒකට ෆුල් ඕපන් වෙන්න මේ වෙලාවේ මගේ ඇතුලෙන් අසීමිතව පටිගයක් පහළ වෙනවා. නැත්නම් ආසාවක් පහළ වෙනවා. අන්න ඒක බලන්න නම් අනිවාර්යයෙන්ම ගඳක් තියෙන්න ඕනේ. නැතුව අපිට ඒක හිතලා ගන්න බෑනේ. ඉතින් ඒක උඩ තියෙනවා මේකත් මේ මානෙල් මල් පුසුඹක් වාගේ නිලුම් මල් සුවඳක් වගේ එකක් ඔබ්ජෙක්ට් එකක් විතරයි. එතකොට ඒක මානෙල් මල් සුවඳද අසුචි ගන්ධද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇක්චුලිම පහළ වෙන පටිඝානුසය හෝ රාගානුසය දැක ගන්න පුළුවන් නම් ඉතින් ඒක ඉලෙක්ට්‍රික් තමයි. ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඉස්සරහ ඉස්සෙල්ලා ප්‍රශ්නෙට මට හිතුණා ඒක අරුත් ඥානයකට කිට්ටුද? මොකද මේ ස්පේස් කියන එක නෑ. අරුත් ඥානවලදීත් ඒක එහෙම වෙන්න බෑ. මොකද මේකේ මේ තියෙන ස්පේස් එකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමේ ශක්තිය තියෙනවා. අරූප දහන කවදාකවත් ඒ වගේ බලන වස්තුවේ ඒ පමන් ගත්ත දේ ඒකට කියන්නේ ආරම්මන උපනිච්ඡාන ලක්ෂණ උපනිච්ඡාන කියලා. ආරම්මන උපනිච්ඡාන කියලා කියන්නේ සමතෙන් වෙනදී ආරම්මනට විනිවිදිනව වැඩ ගන්නවා. විපස්සනාද වෙන්නේ ඒකේ ත්‍රිලක්ෂණය මත කරගන්න ඉඩ මකන්නේ නැහැ කවදාකවත්. හැම වෙලාවෙම ඒකේ අනිත්‍ය දුක්ඛ බලන්න තියෙන ඉඩ පේන්න ටික වෙනම දෙයක්. ඉඳ තියාගෙන යන්නේ. ඒකට අර මේ චූලශුන්‍යතා සූත්‍රයේදී බුදුහාමුදුරු කියනවනේ ඔය අෂ්ට සමාපatti ඇතුලෙන් යනවනේ හඳුනේ එකින් එකට එකින් එකට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බල බල අතහැරක් නෑ එහෙම බලන්න බෑ ධානයේ ඉඳි බලන්න බෑ ධානයේ ඉඳි බලන්න බෑ ධානයේ වඩලා ධානයෙන් ගලවන්න ඕනේ හිත ඊට පස්සේ තමයි හිත ඕපන් වෙන්නේ ඒ අර තිබුණ මොමන්ටම් එකට ඒ ඒ ධාන ශක්තිය නම් ධාන ශක්තිය ඉඳද්දී ධානය ඉන්න ධානය දුක නතර බලන්න බෑ. ඒක ඒක ඒක proven fact එකක්. ඒක accepted fact එකක්. ධානය ඉන්නකොට බිනම්ද. ධානයෙන් එළියට ආවට පස්සේ තමයි ඒක ඒක නිසා ලක්ෂණෝපනිඥාන ආරෝපණෝපනිඥාන කියලා අටුවාව දෙකට බෙදනවා. ලක්ෂණෝපනිඥාන කියලා කියන්නේ ත්‍රිලක්ෂණය වැලීමේ හැකියාව අකාමකා ගන්න නැතුව යන ධානය. ආරෝපණෝපනිඥාන කියලා කියන්නේ අරමුණට වැදගත්ද ආය විචක්ෂණ නුවණ නැහැ ඊට පස්සේ. විචක්ෂණ නුවණ යඩපත් වෙනවා. විශේෂම විතක්ක ਵਿਚාර දෙක පළවෙනි ධ්‍යානෙම හදනවා. ඒක නෑ වෙන්නේ මේ විපස්සනා වලදී. විපස්සනාදී හැම වෙලාවෙම විතක්ක චාර ਵਿਚාරේ ඒක අරගෙනවා. ඒ නිසා හරි කම්බසන්. හරි අමාරුයි. නයි මල්ලක් ගෙනියනවා වගේ. නමුත් ඒ අනිත්‍ය දුක නාට බැලීමට තියෙන ඉඩ ඇහිරිලා නෑ. ඒ කියන්නේ ප්‍රශ්නෙට ඒක ඇහිරෙනවා. ඒ බ්‍රහ්ම ලෝක හෝ බ්‍රහ්ම බ්‍රහ්ම විහාර කරනකොට ඒගොල්ල කරන්නේ නිකන් කම්ෆර්ට් සෝන් එකට යනවා බංකරයක් ඇතුළට වගේ යනවා හැබැයි යුද්ධේ නැහැ අරස වෙලා ඉන්නවා uh, is it acceptable to practice yoga techniques to improve the posture and flexibility uh, this is uh, uh, the in our constitution also uh, Lukahamdra has mentioned uh, ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. තමගේ ශාරීරික බලා අපේක්ෂාවේ දුෂ්කරාසන ආදී දුර අයින් කරගෙන යෝග පුරුදු කරාට කමක් නැහැ. ඒක දිගටම යන මේ භාවනා කරන අයත් එක්ක තිබිය යුතු එකක් තමයි යෝගා වේජායති භූති කියන පදයට අර්ථකථන දෙනකොටත් ලෝක සංසි කියලා තුනම යෝග කියන පදය මේ ආගමකට අයිති එකක් නෙමෙයි. යෙදෙනවා කියන එකයි යෝග කියන්නේ. යමක යෙදෙන්න ඕනේ නැත්නම් මේ යඟ මේ මලකඩ කන. මලකඩ කන තු මැෂින් එක දුවන්න නම් යෙද වෙන්න ඕනේ. Uh, Bhante, can you explain how to develop effort during anapanasati and avoid falling asleep? Uh, may, uh, for this, uh, can give two techniques. Uh, anapanasati when you are um, um developing anapanasati, mindfulness in the in-breath and out-breath, before the sitting, walking, during the sitting, noting or labeling. These are the two techniques available for uh, in order to keep the mind awake, keep the mind alert. So before sitting, you have to do enough walking and then mobilization of energy happens. And while in the sitting, uh, if you know it is leading to the sleepiness, noting in-breath, out-breath or whenever the sleepiness is or sloth and of is setting in, you have to note very immediately and closely in, in, in, in, in, out, out, out, out, out, in, in, in, in, in out, out, out, out, out. Like uh, frequent noting uh, release more energy uh, so that uh, mind can get uh, activated, mobilized. ඒක එහෙම කිව්වොත් හාමුදුරනේ මේක හෙල්ප් වෙන්නේ නැද්ද නින්ද යාගෙන එනකොට? මොකද? ඒක නිදිමතයි නිදිමතයි කියන එකද නැත්නම් ඇතුළේ නොපෙච්චනවා. ඇතුළේ නෑ. ඒක ඒක ඒක ඇත්තටම අර බුදුජානනාංශය කියලා තියෙනවා නින්ද කඩා ගන්න ක්‍රම හතක්. ඒක එකක් තමයි කියන එකක්. නෝ සෙනගක් එක්ක ඉන්නකොට කියන්නේ කිව්වොත් එහෙම මේ ටික කැත්තයි කියලත් මේ නඩු දාලා ප්‍රණ්ඩු කරනවා මේකේ මේ මේ ලෙඩ වෙලා කැත්තත් අපි කියනවා හා කයින් එපයි කියලා. ඒකට කිව්වොත් එහෙම නිතිමත නිතිමත කියලා හිටිය ඇතුලේ නැතුලේ පිට වෙනවා කියලා කිව්වොත් එහෙම ගහලෙනවා. නෑ ඇත්තටම නිතිමත කඩන ක්‍රම හතේ එකක් තමයි රිසයිටේෂන්. ඒක ටෙක්නික් එකක්. තනියම තමන් භාවනා කරන ඉන්නවනේ මේ හාමුදුර කරන්නේ මොකක් හරි පාඩයක් සජ්ජායනා කරන්න පටන් ගන්නවා. එතකොට එනර්ජයිස් වෙනවනේ. එහෙම නැත්නම් ඇතුළේ වෙනවා ඇතුළේ වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා කියත හැකියි. නමුත් අර group sitting වලදී ඒක ඉතරෙන් කරන්නේ. ඒක කියන්නේ mental noting එක. අන්තරනේ මෛත්‍රී භාවනාවේ මේ අනිත් භාවනාව දැන් ඥානන්ත හඳුරෙම කවියෙන් ඉවෙන් මෙවෙන් කියනවා. ඒවත් ඒ same effect භාවනාව. ඒ කියන්නේ අපි වෙන පැත්තකින් බලන ප්‍රශ්නේ තියා. අර නිදිමතට වැටිගෙන යනකොට වෙන විදිහකට බලනකොට අලුත් වෙලා එනවා. මෛත්‍රී භාවනාව එහෙම කරන එකක් යමී ඒක ප්‍රශ්නයක් නෑ. ඊගෙන අසුභ භාවනාව ඒවා මේ ගොඩක් තියෙනවා. දැන් කොහොමඩක්වත් චතුරාර්යක භාවනාව ගාතාවලින් තමයි තිබුණේ. සෝයිමා චතුරාර්යක බික්කු භාවයේ සීලව කියලා ඉස්සර ඝාතනේ කිව්වේ කටවර ප්‍රාණ කරලා ඉස්සල කරන්නේ සාමනීරය කියලා බුදුහාමුදුරු ගාවින්න කටපාඩම් කරනවා. කටපාඩම් කරලා ගුරුවරු ගාවිලා අර්ථ කියවනවා. අර්ථ කියවලා ඉවරලා කරනවා. නිසා ඒ අර්ථ කරන වෙලාවේදී නිදිමතක් ආවොත් අර කටපාඩම් කරපුවා කියවනකොට රිවයිබ්‍රේට් වෙලා එනවා. ඉතින් ඒක ඇත්තටම common sense. ඒ වගේ නෑ එච්චරම ලොකු ටෙක්නික්ස් නෑ. සීතල වෙනකොට රත් කරන රත් වෙනකොට සීතල කරනවන්නේ වගේ නිකන් උපක්‍රමයක් එක තියෙනවා. වෙනම ධම්මජීව could you please explain strategy within bracket of strategies to minimize the uh, fault finding mind either towards oneself or others even if it is not voiced the, that means that uh, I would put this question into yet another way. When we have no mindfulness, there are a lot of ways and means to balance our mentality. Sometimes we placard some people and sometimes we hug some people and somehow they have to maintain the, the, our mental balance. And therefore there are some releasing valves, some there's a tightening valve and somehow there it is happening. But once the mindfulness comes a lot of releasing valve be tightened. And then another tension arises. Therefore, in the Gurj in his book he has mentioned, whenever the mindfulness is working, whenever the mindfulness is gathering the momentum, one can notice four characteristics. The mm, first one is that uh, irritation you start to feel irritation in, uh, earlier it was no matter, now it becomes more irritating because you are very concerned. Irritating due to some your close friends are doing bad thing, or small even someone is closing the door very fast, earlier it is no problem, now it's very irritating. Second thing is fault finding. You become very sharp in finding your own fault and others. Second thing, third one is uh, accusation. Accusing others vehemently and the last one is uh, pedantic, it says. You want to think everything happens work to rule like method. So these are the four characteristics he has mentioned, he, he has discovered, when the mindfulness is gathering the momentum. All the four are socially negative. That is a good sign of gathering up of the mindfulness. Oh, so the one must be very happy then. So therefore, if someone sees after he started meditation, his fault-finding method is increasing, it's a good sign, something happening. <laughs> Mindfulness is happening. So you have to tell your friends, I have taken some antibiotics, so there may be some unwanted sleepiness can I am taking some medicine, under this medicine that there may something happen. That is one thing is, earlier you have no problem with me. Now when you are sitting like this, I find it is wrong. Side effects. These are kind of a side effects. Otherwise it would have compensated through the unmindfulness. Now these closed gates are closed. So therefore irritation, fault finding, my, my, uh, the uh, finding uh, the accusation for the others and means that means no no mercy. And the fourth one is that pedantic. So they are always they are not negative. Within a group we say that we are Kalyana and therefore oh, now we know we have now infested with a certain disease now the mindfulness, fear, And then we can understand how she, earlier she was very good with pain. Now, every nook and corner she comes mm -hmm. and mm-hmm. says, you are, you are talking too much. and you, Then I have to understand, now she, her mindfulness is gathering. <laughs> I say, thank you very much because you are very sharp now. But uh, thank you very much for telling. I will take care about that. And that is the way that uh, social norms otherwise are negative. But among the Kalyana Mittas, they are to be tolerated and understand. The best example given is when a woman becomes pregnant, uh, her behavior, feeding habit, everything change. The males can't understand it, but females, they try to understand and embrace that situation and don't expose to others. It becomes a female problem. අපේ <laughs> අම්මා පුංචි කාලේ කියන්නේ පිරිමින්ට ඕනේ කතාව ගෑනු කතා බල බල යන්නේ. <laughs> <laughs> so they, they know it's, it's a pain. Right? It's a, that is sign of motherhood. The pregnant. So the old elderly woman has to take care about that. Likewise, when the mindful person start mindfulness, this fault finding is an essential feature. Not bad in this cause tension in the home, though? Definitely. it is, you develop the problem because of pregnancy. I can't, I can't give that excuse anymore. no, I, I, am not going to give the excuse, but I am telling the, revealing the situation. This is what it happens. So when I read that I, Spensky's book, Goldstein, uh, the Gurdjieff, I, it was so appealing for me now each and every mistake of me, I can <coughs> sympathize now. It, it is a symptom. And uh, if he is trying full of his uh, mindfulness, and I can expect that he can walk along directly now, he will be swaying up and down. That is the method of new method, new mindfulness. <laughs> it is accepted in law. we have taken the oath that we will not... Uh, Certain them by saying, This is not something doing, this is something happening, I am telling you. But we should verbalize. Even verbalize, what to do? you have to take the consequences, definitely. Then you have to sympathize. Earlier there was some pressure valve, pressure release, now everything closed now. Due to the surveillance, due to the mindfulness, so therefore accommodation happened. Mm -hmm. irritation happened, fault finding happened, yeah. and uh, pedantic happened. There's proper mania that book uh, before and after pregnancy and uh, composure is disturbed. Uh, so in law it says uh, mother should be taken for granted if a mother loses her compos mentis, that is mental composure, and, and murders a child born to her within the first few weeks up to the sixth month, she is not considered guilty of murder. Yeah. She is the truth. Yes? definitely the book and it is so. Yeah. I would like to read and uh, see the references. Yes, because oh, yes. it is in Sidney Smith, which we had both it of us well had studied. Uh, yes, com composure, com this person, the law proves this person is not in command of a composure. Composement is gone. So that because it has such repercussions, the, the pregnancy, it is the greatest physiological stress any human being can. Even the male can't tolerate it seems. That's why they don't have children. that is why the females are being considered as much tolerant and much, uh, how would you call, accommodating. The female it would is. have decided. It is. One knows that they will never maintain for nine and a half months. They would do something. That is why it's called motherly. That is why it, it is something female can't understand. so exactly the ones who started mindfulness, you have to understand you are taken such a heavy burden or, heavy responsibility, profound one. So therefore everyone has to sympathize. But uh, since you are doing it in an unexposed way and closed way, you have to understand now number of repercussions can come. But don't be petty on each and everyone, consider them in the wholesale. Expect there may be some friction. So that is during the developing stage. Yes. Once you have developed... Develop, you can see. Then you can see in you what to do is there. It is not me, it is not mine, it is not my soul. It is, it is something happening. You never feel guilty. because that irritation or fault-finding thing is the outcome of the mindfulness, not the what you do. So therefore you have to sympathize it. And that is why the Kalyana Mittas are necessary. They will understand, they know. It, it is it's a, such a uh, evolution. It's a heavy thing to happen, so everyone has to have some kind of a sympathy. So therefore in the meditation centers, for me, it is, it is like uh, the lunatics place. All the mad people come there to the meditation center, play hell. Each and every meditation center you find mad person is there. <laughs> Someone upset is always there because they find good soul is there. That is natural. That is why the saints and psychopaths have equal qualities. <laughs> exactly the same qualities. We huh? Like some uh, mad psychopath that we could <laughs> දැන් identify කරන්න දෙයක් නැහැ. identify කරන්න දෙයක් නැහැ. It is natural. We have taken a, such a profound uh, challenge. All the bad and good things have evaporated now, become uh, manifested. I think the intention is good, isn't it? Huh? Nande? The intention Yeah, behind this uh, mad person yeah. it's purely good. And that that is the what the Kalyana Mitra means. He who see this perspective is called Kalyana Mitra. he never going to punish him. He definitely says, okay, I will do something like later. He, he knows this is something happening, something natural. Mm. And that anatta quality is gone. So not scared of any criticism or anything. No, that is why she says that if it is hurting the others, mm -hmm. then you have to, that is why we are always try to behave among the Kalyana Mm -hmm. So others later on, sooner or later, will recognize it and That's sympathize that. it. And that is otherwise very difficult to distribute. Mm. Even experience? Some, yeah. If somebody is uh, doing something annoying or whatever, when you are meditating, why can't you let go of that and you just carry on meditating? Why so if you, are in a certain amount of uh, the resistance of, of the immunity and the mindfulness, definitely it is a challenge for you. But for the beginners, mm uh, sometimes they are succumb to the situation, so they have to give. For example, the, the not seeing is not the way of uh, restraining of faculties, but Buddha says at the beginning, close your eyes give the not seen situation so that mindfulness catch the momentum and then open the eyes. And then you can see, you develop the mindfulness with the open eyes also. So at the beginning, you have to give the conditional conditions. Under such circumstances, you have to have silent place, unirritating and comfort zone. But when you're slowly, slowly maturing, that very distraction is becoming your test. For the beginners, for going to samadhi. They must have, and therefore that uh, you can't uh, lay down hard and fast rules. Yeah, I you can't find a perfect place where there is not going to be uh, these distractions. There's yeah. always be distractions. Like the first day when we came, there was continuous building happening. So we couldn't stop that, but we just had to accept that and let go of that sound. For example, true, for example, when you are learning the driving, you are not learning in the busy streets. You take to a solitude place and then only understand the first gear, the second gear, all the kind of things. And then after a certain amount of learning, only you go to the normal street and try to do avoid the accident. So each and every uh, the skill, every learning, every teaching have a classroom atmosphere. From there only you start and then you go to the field level and then go to the national level. So therefore the classroom atmosphere is a, is a necessary in the teaching system. There you give the maximum, but as you mentioned, you can't go to perfection. So therefore, that imperfection is your next lesson. And also I think uh, the noises we can't change, we have to leave, but the noises we can change, we can change for the Shana Sampatya goes otherwise. people will like this group, if there is noise I was told they can't meditate, the whole morning is wasted for them. So uh, out of ten, eight days we are in one place. And if there is a noise that we can change, say there is someone, be, someone something happening in a bell is the, the clock. In fact, the clock was ticking, and some of us couldn't uh, meditate with that, so we removed the clock, and they go to samadhi then. So the things that we can change, if we change, that time is not lost. We are here gathered in a quiet place, paid money, and there is that shana sampatya to keep the momentum going of samadhi. And suddenly this clock is clock, clock, clock, and the whole morning is gone. And this person is struggling, struggling, struggling, getting a headache. This thing is not to say, oh, I'm going to tolerate the clock. Just move the clock <laughs> away. Uh, moving to the next question සක්මන් භාවනාදී සතර සතිපට්ඨාන වැඩෙන හැටි කරුණාවෙන් පහදා දෙන්න මැනව සක්මන් භාවනාදී සතිය වැඩෙනවා කියලා බාර ගන්නවා නම් ඊට හතර කියන විශේෂණ පදය ප ဋ ාණ කියන විශේෂණ පදය අයින් කරුවත් සතිය හඳුනන පස්සේ සතිය අරගෙන යන ඕනේ දැන් ඒකේ කෝකෙන් කෝකට යනවාද කියන එක හරියට වෙන් කළා කියන්න බැරි කමක් නෙවෙයි තියෙන්නේ නමුත් අපි මේ මේ ඒ බ්‍රාන්ච් අවුට් වෙච්ච එක ඕනේ මේන් ස්ටෙම් එක සතිය වැඩෙන බව දන්නවනම් සතිපත් මේ සක්මන් භාවනාවේදී ඒක පටන් අරගන්නේ ඇත්තටම කියනවා කායනුපස්සනාවෙමයි මේ කකුල මේ හැපීම ගැටීම තරින් පටන් අරගෙන යන්නේ ඊට පස්සේ මේ අර ආනපන සතිය වගේම මේ වේදනානුපස්සනාවට මුළු කයෙම තියෙන වේදනාවල් දැනෙන්න පටන් අර ගන්නවා ඊට පස්සේ මේ හොඳටම පරියංක භාවනාවේ සක්මන් භාවනාවේ බලනකොට හුඟ දෙනෙක් හිතවිලි වල සෙල්ලම අල්ලගන්නේ සක්මනේ. සක්මන් බාහනදී හිතවිල්ල අල්ලගත්තොත් මුගක් කරලා අහුවෙන්නේ සක්මනේ එහා කෙලවරෙත් නෙමෙයි මෙහා කෙලවරෙත් නෙමෙයි මැද හරිය සක්මන් කරනකොට හොඳට තේරෙනවා හිතවිලි කවදාකවත් නතර වෙලා නැහැ. නමුත් හිතවිලි සියදී යන්න පුළුවන් කියන එක අල්ලගන්න. ඒ අල්ලගත්තට පස්සේ ඒක පරියන්කට දාපු ගමන් ඒ පුද්ගලයා හිතවිලි තියෙන ප්‍රධාන ප්‍රශ්න අයින් කරගන්න. ඒ නිසා චිත්තානුපස්සනාව සිද්ධ වෙනවා. ධම්මානුපස්සනාව වශයෙන් රූප බලනකොට සද්ද ඇහෙනකොට සතිය පිහිටවීම පරියන්කට වැඩිය සිද්ධ වෙන්නේ සක්මන භාවනාවයි. සක්මනේදී අනිවාර්ය අභියෝගයක් තමයි කෙලවරට ගියාට පස්සේ රූප වලට හිත කැඩෙනවා. සද්ද වලට හිත කැඩෙනවා. ඒ හැම දෙයකදීම ධම්මානුපස්සනාවට ඉඩ දෙනවා. හැබැයි ඒක ඔක්කොම පැක් කරලා තියෙනවා. පළවෙනි දවසේ ඉඳලම තියෙනවා. නමුත් අර තමන්ගේ සතිය වැඩෙන වැඩෙන ක්‍රමයට තමයි මේ සතර සතිපට්ඨාන ක්‍රමයට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සතිය වැඩෙනවා නම් මූලික සතිය වැඩෙනවා නම් ඒ සතිය ඊටු ටික අරගෙන යනවා. ඒකට කියනවා උපනායන ගතිය කියලා. එකින් එකට එකින් එකට තුඩු දීගෙන යන ගතියක් අපිට තියෙන්නේ අසත්‍යමත් ලෝකේ සතිය යන්තම් අරන් දෙන එක තමයි ඊට පස්සේ ඊට ටික සතියෙන් කියන්නේ මේ සක්මණේදී කියලුවත් පරියන්ක කළුවත් එකමයි කියන්න තියෙන්නේ hmm, during meditation how can one deal with the feeling of resentment against people who make noises i think we have enough talk now <laughs> Because that group sitting has pros and cons. If you go to silent place and start meditation, often you fall asleep. The single, single fall meditation. The situation is very good and you can sleep. But when you are in a group, you feel ashamed and um, um, again again you will be reminded but there may be some some other noises so therefore you have to compromise these things and uh, Vibhusayado when he is uh, mentioning, when he's taking this kind of thing, he says that, uh, yes, sometimes people come in the late and close the door and are adjusting the seat and making rattling noises and uh, all the other noises are happening. And when that happens, someone, if someone is complaining, I, my meditation was just catching and samadhi is distracted. So he says, um, why don't you consider that you got distracted because your samadhi is weak. Mm your samadhi is such a one broken, broken by the door noises, broken by the coughing. And therefore it is a good sign for you to harden it, to go for the higher samadhi. So one day you will understand even these noises are there, still I can go. That is a good sign that means you have gone through, that you are in the higher uh, good samadhi. And at that time if you are really uh, contemplate, you will see the person who made noise is the teacher, help me to come up to that higher level. So therefore you may feel thankful for the people. Now the noise is there, but it is not irritating. Earlier it was noise was there, it was irritating. But you never took it as a negative way, put it in positive way and uh, increase the, the tolerance level, increase the immunity. Now you can feel it and then he wake a very nice remark. So at that time also he may be coughing and you may be thankful for, the, for him because now he is above and above. And then he says, don't get up to go there and tell, tell thank you. That is foolish. <laughs> You have to understand. Now you are through, that's enough. A person will get the due thank, you will go. So don't get up and go and say thank you. it will be a disturbance for the coughing person. so that part is now we translated. Now Subhadarama monk, we have translated, I now proofreading of the Devusada's notes. It's very practical. Jepante, that's the best way to get rid of Get sie doch? mosquitoes again. bad thoughts. Bad thoughts. Bad thoughts. Is it just to note it and move to the primary object? No, that at the beginning, don't wish it is a bad or good, just note it as a thought thinking, thinking, thinking. And if it is coming again and again, the same trend, then only you have to go into the content. At the beginning, you must not go for the content of the thought. You just say, uh, thinking, thinking, thinking. When the sound happens, or pain happens, or thought happens, don't try to go to the content, because your main job is to be with the primary object. Now instead, just go on, don't go in detail the content of the thought and the, the pain and pleasure of the feeling, uh, the good and the bad of the sound. You just notice the pain, sound, thought. And when it's again and again happening only, that you invariably have to give up the primary object, then only you will go into the good and the bad. Whatever may be the thought is a bad one. There is no good thought. Meditation, thought is a poison. So how can you say bad thought? Every thought is a bad in meditation, there is no nothing to welcome as good thoughts. So therefore, whatever may be, you have to you have to understand that how your vehicle is off the track, bring back to the track. You can't uh, specifically label the bad thoughts. The thoughts are bad in uh, uh, uh, uh, it has mentioned, think hitima bhavanata visaki. In the meditation hall, it has written. හිතනවා කියන එක භාවනාවට විසක්. thought means bell. Can you please explain the time and space in the Buddhist view? මේ කියන්නේ දිශා දිශාව ගැන සඳහන් කරනවා ආනාපාන සතිය බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ආනාපාන සතිය 11 ආකාරයක් බලන්න කියලා. 11 ආකාර කියන්නේ time wise three sides. Three aspects the beginning the, the අතීතනාගත පච්චුප්පන්න. the past, the future and the present uh, of the anapana. And the space-wise, in and out, far and close, these two dimensions. So whenever we are meditating, uh, when we see anapana here and now, we'll be happy. But if we see anapana is disappearing, it was there, but now it is not there, we are not happy. We think it's something wrong. And you are in the space area and there is anapan is just appearing. That is also we never consider as full-fledged like here and now. So therefore anapan itself have uh, three dimension as far as the time is concerned, the past, the future and the present. And that is the micro level we call the beginning, the middle and the end. Usually we, whenever observe the anapana, we observe the middle, the most gross, most rough uh, rubbing sensation. But the beginning of rubbing, the end of the rubbing, we fail to see because our mind is not much refined. But when you keep on practicing, you can see starting right from the very subtle rub and then come to the peak and then disappearance. That is the way you uh, understand all the three aspects. Uh, and uh, space-wise, in and out, far and close. So this is also usually happening whenever Anapana is fighting with something, a thought or pain or sound, then you can say sometimes sound is very close, Anapana is far away. Sometimes Anapana is close, sounds are far away. Sometimes Anapana appear like an inner object and peripheral noises are there, it is appear like an outer. And sometimes you feel the sounds are much, much disturbing, Anapana gone far away. So likewise, all these are observing, they understand the different facets or different um, yes, facets. So when um, keep on observing whatever may be, whether it is close or far, equal meaning, whether in or out, equal meaning, gross or subtle, equal meaning, likes, desirable and undesirable, equal meaning. That is the way you cut off all the preconceived ideas. And when you are mastering it, as far as the breath is there, as the breath is face to face with, you have to understand the meditation is progressing. So therefore the Burmese master says, as far as the primary object is face to face, the vipassana jnanas are developing. That means you are not bounded by the space and time. You are in the infinitum on the uh, space odyssey the, the spacecraft is traveling. So whenever you feel now I am meditating, it is progressing all the time, that means you are completely bogged down in space and time, that means no progress. So whenever the progress happens, there is no time, no space happen. That means no ego. Ego take the footing only on the space and time. Whenever there is no space and time, you feel it as if no self, no ego, no center, egocentric feeling go on. But it, for the beginner, it appears like something lost. Something, you can't see the reference point, so you feel like you're lost in the sea or lost in the desert and the outcasted life. So therefore, it is a, always, it is a strange feeling uh, whenever we uh, go beyond the time and space. But uh, directly it has not uh, meant just like uh, Einstein's time and time space theory. But uh, there are a lot of parallelisms are there. ඊයේ uh, e e අපි කාමයේ ගැනත් ඒ නිදානේ ආධිනවසා uh, නැති කර ගන්න අයුරු කල කර අද රූප රාග අරූප රාග භව විභව තණ්හා ගැන යම් දෙයක් uh, කරුණාවෙන් දේශනා කළ මැනවි. එතකොට අපි අද ඒක බණට ඉතු කරමු නේ. අද අද තියෙන්නේ මේ වේදනාව පිළිබඳ කතා කරන්නේ. එතකොට ඒත් අවස්ථාවක් හම්බ වෙනවා මේක අපිට යන්න. වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන් 11 ආකාරයකට අනිත්‍ය දුක්ඛ අනාත්මස බලන්නේ කෙසේදයි කරුණාවෙන් පහදලා දෙන අපි වේදනාත් එක්ක තාන්ට ඒකත් කියලාම. gediyak ඇති අවකුරක් ඊ ශරීරකින් කඩන්නාක්සේ සලායතන එක්කින් සලායතනයෙන් එක් එක් ආයතනයක් ගැන කලකිරීමෙන් අනික් ආයතන ගැන විරාග වීමක් ඇති වේදයි කරුණාවෙන් පහදා දෙන්නේ. මේ මේක තමයි දීලා තියෙන නිදර්ශනය. අපි මේ හෙලෝග්‍රැෆික් තියරි කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ දැන් තියෙන එකේ හැටියට අපි ඕනම දෙක ඉතාම කුඩා එකක් අවබෝධ කරුවොත් මුළු එකම අවබෝධ කරා වෙනවා. මොකද හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මුළු එකම හැදිලා තියෙන්නේ පුංචි වගේ ඒවා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා. ඒ නිසා අපි ඔක්කොම හදන්න යනවා වෙනුවට හොඳට ફોકસ කරලා එහෙම නැත්නම් ඒකාග්‍ර කරලා එක අංශුවකට ජීවිතේ එක දෙයකට ඒකේ ඔක්කොම ටික දැනගත්තොත් මුළු ලෝකෙම දැනගන්න. ඒ නිසා සලායතන වල ඔක්කොම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් පට වියාපෝ තේජෝ වල ඔක්කොම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. නාම රූප වල ඔක්කොම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඕන වෙනව සම්මා සම්බුද්ධත්වයට ඕන. රහත් වීම සඳහා ඕනේ කරලා තියෙන්නේ එකක් අරගෙන ඒක සියල්ල අවබෝධ කරගන්න. ඒක හෙලෝග්‍රැෆික් කියලා නේද කියන්නේ? හෙලෝග්‍රම් හෙලෝග්‍රම් කියලා කියන්නේ everything is one, one in everything කියන්නේ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ කියන්නේ අත් දෙක වහගෙන එකක් අරගෙන ඒක පත්තුරටම බලන්නේ කියලා. බලනකොට ඔක්කොගෙම එකම ෆෝමියුලා එක වැඩ කරන්නේ. ඒ නිසා මේක දීලා තියෙන්නේ අප්පමාද සූත්‍රේ. අප්පමාද සූත්‍ර උපමාවට කියනවා අප්පමාදේ කියන කේතරම බලවත් අවියක් ඒක හරියට අඹ ගෙඩියෙන් ගෙඩියට ගල් කාලා කරනවට වැඩිය අඹ පොකුරම එල්ලලා තියෙන නැට්ටට විද්දොත් ඔක්කොම ටික වැටෙනවා වගේ අප්‍රමාදී වුණොත් අර එක එක සැරේ කරන දේවල් තොගේට කරන්න පුළුවන් කියන්නේ. ඒක නිසා මේ එක එකන එක එකන එකම ධර්මය අවබෝධ කරන පැතිකඩ වෙනස්. නමුත් ඔක්කොගෙන් වැඩි යටින් වැඩ කරන මූල ධර්ම නම් එකයි. අපි යම් ආකාරයකින් නම් අපිට සංසාර දුක් මතුවෙන්නේ අපිට තියෙන දුක් මතුවෙන ආකාරය දිගේම යනකොට ඒකෙන් ලිහිනවා. ඒක තමයි ලේසිම ක්‍රමය. තව කෙනෙක් එයාට දුක් මතුවෙන ආකාරයෙන් යනවා. නමුත් අන්තිමට ලියෙන්ද නේදිත් දෙකොල්ලම එක තැනට අවිලා තියෙනවා. රත්නපුර පාරෙන් ගියත් කුරුවිට පාරෙන් ගියත් පත්මෙට යනකොට එක තැන තමයි. පාරවල් දෙක පටන් ගන්නකොට නම් විවිධ පැති වලින් පටන් ගන්නවා. දැන් අපි නම් මේ ටික තියාගමු මේ කතාව එකක් තියෙනවා. And you mentioned that for an enlightened person to come back uh, among the Putujana is a massive challenge. What is the what is the treat? Threat. Threat for the enlightenment. Because uh, the, mm, the enlightened person has two options. He can go to solitude and entertain full enlightenment. He can go back to the, uh, the Putujana and uh, Malu, Malu market, and still you can be there. Out of these two, natural tendency is for him to be in his solitude, least frictional path and full comfort zone, he can be there. But uh, that is wisdom. But out of compassion, uh, he can come to there, and they are, the, uh, as far as the, there is no threat as such the, from the Putujanas, but uh, since he has another option, the Maha Prajna eh, is always leading to the solitude, but Maha Karuna, when he comes, always is a friction. So in the commentary it says, it says, uh, Bhagava Veranjayang Viharati Naleru Puchumanda Mule. That is the text. And then the commentator asks, why is the Buddha being living in the Naleru mule?" That's a kind of a tree <coughs> associating the Veranja. Veranja is the village. Why the two places are mentioned? Then he says, as far as he is living in the under the tree, that explains his wisdom. As far as he is associated in the village means he is uh, entertaining the compassion. And morning time he take the bowl and go to the village, so that associate with the people and say Suki Hotu and then evening after the meal he go his for his solitude. So he maintained the balance. So that is why uh, he is the only the uh, founder has the Mahakaruna Mahapratna balance. So therefore it was quite beneficial for the other people, the world at large, as well as for him, and his, his knowledge become versatile. But all the um, Buddhas, they, they have no that faculty of uh, spreading the Dhamma propagation. They are dwelling in uh, comfort zone. So they are called Pacheka Buddha, Pasebuddhu. Uh, in, among the Arahants also, Kondanya and um, these are very highly learned monks. They never come to the society, no any interaction, but they are full-fledged secured with the arahanthood, with no connection. Instant Venerable Sariputta, from morning to evening, so much, so much of duty bound and doing all the kind of thing and his life is very colorful so there's no threat but Arant has two options and uh, naturally the wisdom is inviting to the solitude the compassion uh, make you immunize to uh, helping and the working with the people so he's beyond all the threats so this with Buddhas they're born using Buddha's Padra. Yeah. So therefore, my theory, of course, people will laugh at it. the mere mortals haven't got the brains at that stage. They are not tuned into Buddha's path. so they can't understand what they teach. Uh, that is what the people say uh, those who are following the Jesus Christ. If he is omniscient, why his theories and others are not bringing so much of the core issues. He says he is the taught, but the people not ready to gather. Ready together. And they were not recorded, otherwise he is omniscient, true, Yes. but the followers are not, therefore they have not uh, recorded properly. Like. That is what the, they say. Because he knew Buddhism. So therefore that uh, it is, uh, if the Dhamma is to thrive, if the Sasana to thrive, both has to be in the tit to tat. But all the all Buddhas have this balance. Yeah. And it is time-wise also, as mentioned, there are some periods the people are mature enough and all the kind of thing. But when you see the perfections, fulfilling of the perfections, the Buddha fulfilled lot of perfection with the help with uh, with the help of Pacheka Buddha. During the time of Pacheka Buddha, he knows this person is a worthwhile person and virtuous person. He makes use the opportunity as in order to fulfill the perfections. He, he, he know how to take the mean advantage of. Unknown people don't know. But in the Samma Sambuddha, he make the situation open. It is out of out of compassion. So can can a, can a Paschaka Buddha be be there at any time, even today? Still, uh, according to the traditional way, still we are in a Buddhotpada Kala. So this time there won't be. So it uh, usually it happens as abuddhotpada karma. But they also say that uh, the Pacheka Buddhas in their past birth may have even had a semblance of listening to Patichasamuppada. Yeah, yeah. So they they, so they, they understand Patichasamuppada and... It rings the They can't communicate. It's a problem of uh, IT, information technology. But they on their own find enlightenment. but but they are arahats. Yeah, full-fledged arahats. I mean, self self-propelled. But even then the communication, IT, in, uh, they have to go for IT diploma. දෙකක් තිබුණා ඒක ඔය පෙට්ටේ නෑ. ඒක හොඳයි කියන්නේ. ඒක හොඳයි. Srinivas, the other day you mentioned Jonathan Livingston Seagull. Is that an example of an enlightened sort of an enlightened person coming back? So he, he is a, he's a, he's a pilot and he is uh, writing the book like a seagull. And ultimately he says that after full understanding, he is full in the comfort and say, kind of thing. He says, uh, why, why not I go to the breakfast walk <laughs> that they kick me out and try to teach them like. And he justifies it. He has a complete freedom of everything, but still he justifies, I must go to the fork, and that fork has outcasted him, branded. But then again he go there. Just like uh, the Zarathustra, and the Jonathan Livingston Seagull, that, that the justification, that wording, that novel, when you are read it, you communicate, you feel it. It is very difficult because it is uh, not for any gain, not any, any, any kind of material pleasure, but he can't help but going back to the fiction. Uh, in accordance with the Mangala Sutta, Puttadarasa Sangho, could you please indicate where we draw the line in doing duties to the children? As far as they ask, as far as the necessity or utility value is there, you will be a mother. But if you are going to do with your initiative, with the vested interest, then you will lose the chance. That you, you think on behalf of your children. Don't tell the children are waiting, asking or something like that. You think and then you are asking for trouble. Today's children won't. Huh? Today's children are different. Maybe. They want this to what we say. Because they if, they, if the children are different, parents are responsible. <laughs> Not when they are others. I mean that if you claim that the children are different, children are the product of parents, so parents are responsible. <laughs> Yeah. So she is not providing the missing link because Buddha has said, Mahabrahman's karuna, mother's karuna towards the children, and Brahman, uh, his karuna towards the world. They are on equal basis. Yeah. So Buddha is Amamani for the whole world. no, if there is if there is any problem, if there is regarding Puttadarasa Sanghaho, that means that uh, as far as the utility value is concerned, the necessity is concerned, mother is in a advantageous position, she can think and do. But whenever she treadpath the utility value, the, the, the necessity, and then that is the point, I think mothers are become children and children become parents. That is, whatever may be, if, if there is a negotiation, wait till the other party invite you, whether the other party ask you. That if you're going to have an interest, vested interest, he can't think about, therefore I have to think on behalf of him, that is what I am telling Anagana Kana. I mean, that is not with the children, any place, anywhere, wait till the demand happens. And then you have to do because it is due to the demand. And even if it's a failure, no problem because hey, this is the invitation, this is the demand, so I cater for. And it's just a failure. But vested interest is the and uh, the, mm, uh, the Bertrand Russell, he says, and uh, if parents says, uh, the child has to be baptized. And therefore, before he come to know what is the uh, this and that, go and do the baptizing. It is but a crime. Because it is the vested interest parents are doing. I mean, that is not done giving food and shelter is something different because the children need it. But what is this? And this the, the worst thing human can do to the, another human, that is vested interest. Politicians are moved by what? Completely vested interest. Yeah. Social people are doing all kind of thing. what? Economists are doing, you think it is for our benefit? They are making formulas to for their own benefit it's a vested interest. Metta karma, mudita upekha, uh, it can get divided according to the child's age, really. Metta karma is to nurse the child and bring him out of harm and so on. But mudita means when the child is achieving, uh, well, the mother and father, they are very happy of his achievement. Sympathizing. But they are, they are not aware. Oh, then upekha comes when he pairs off and goes off, Upekha means neither sad what to no, do? Happy. What to do? what to do? Their own life, I won't interfere. Upekha. That is the one. So therefore, ප්‍රශ්න පොඩ්ඩක් කියවන්න ඒක කියලා තියෙන්නේ in accordance uh, with the Mangala Sutta, could you please indicate where the draw the line in doing duties towards our children? I think Kiranga means where now choices have to come. She has to do the religious work or go and spend time with the son? Well, I don't have to go, but if they ask me yeah. to come and help them out, then I go. And Definitely. sometimes, it's, sometimes, in fact, I have said, don't make it a Thursday, but every now and then I have to go because they are in they are in a difficult, if they are in a difficulty, then I go and help them. That means they will come and invite you. Yes, if that is the case, you are at your discretion. Always at their request. Yeah. Never. And then once in the way. Never do I volunteer. So if if you if if you are always catering for their request, you also can one once in a way make a request. <laughs> I mean, I mean, it's fair enough. Yes, yes, That's need. all. That's all. So far I haven't, but I know if I need, they are Definitely. otherwise they are not children, they are, they are something else. So if the children, they should have the open drum game. <laughs> the, then from their request you are there, then your request they must be. And then you have to make a measurement because they are the asking for material help. You are going for immaterial things, so it will be a good example for them, setting a good role model. So therefore you have to ask once in a way, help. Yes, I have three children, so demands are from three sides. Yeah whatever may be. It was one child, it is only from one side. So. No, three or four, it is your decision. Yes. It is different, but whatever may be, this must be the open trump. It's an open game. It's a clear terms and conditions, on demand. Not offhand, not free distribution. on demand. Then uh, there is no the difference that it's a neighbor or children or the whatever may be. Wait till the till the child cry. Otherwise, don't eat. that is why the, the stomach ache happens. Giving too much of food. These few guidelines as to uh, categories of food allowed for those observing Vikala Bhojana uh, receipt. Uh, it's, a, it's a very, how to call this, a uh, lot of grey areas. The eatables are being uh, cancelled. But whatever the eatables uh, don't have any, uh, uh, that uh, among the eatables also, the ghee, the butter, molasses and honey. These are allowed because uh, they don't carry carbohydrates. Uh, so not the carbohydrate, it's the, the kind of food. Protein. Uh, the, cheese? No, cheese not allowed. chocolate? Chocolate only the dark chocolate yes. without milk. Without milk. Uh, so how do you exclude? Is it animal products? No, that the only thing is this list is the only allowable. That's all you have to say. සාමාන්‍යයෙන් කියනනේ චුට්ටක් තේහෙදි කාලයකට වඩා කන්නත් බෑ. ඒක කෑමම අවශ්‍ය මේ විෂක් තියෙනවා. කියන්නේ චතුමදුරද? ඔව්. ඔය චතුමදුර ගත්තට පස්සේ ඒක දිරවන්න හරි අමාරුයි. ඒක තියෙන්නේ උගා කර ගී බටනේ. ඒ නිසා හුඟක් වෙලා යනවා. නමුත් අර මේ ඇසිඩිටි වගේ තියෙනවා නම් ඒක කම්පෙන්සේට් කරනවා. පළතුරු පළතුරු වලින් ගන්න පුළුවන් ජූස්. ඒත් කියනවා සාමාන්‍යයෙන් ලොකු පළතුරු නෙමෙයි මේ අටමිටි මෙලුවට වගේ තියෙන වැටෙදී ලොකු පළතුරු එපයි කියලා. ඊට වඩා පොඩි පළතුරු ගන්න. අඹගෙඩිය තමයි මැදට තියන්නේ. අඹගෙඩියට වැඩි ලොකු ඒවා පැපොල්, වරක, ඔය පත්තක්ක ඒවා එපයි කියනවා. ඊට පොඩි කේවල මෙඩිකල ජූස් එක සැප් එක අයින් කරලා ගත්තා මේ රේණු අයින් කරලා ගන්න කියලා. පල්ප් එක අයින් කරලා සැප් එක නෙවෙයි. පල්ප් එක අයින් කරලා. අන්තිමනේ මේ උදාහරණයක් කියලා කියනවා සත්‍යයන් ප්‍රදේශවල ඉන්නකොට ඔය ඩිස්ටින්ක්ෂන් එකක් කරන්න බෑ කියලා. එහෙම මේක එහෙම එකක් නෑ. සත්‍යන්ත දේශ සමහර වෙලාවල වලට සමහර වගේ එක්සෙප්ෂන්ස් තියෙනවා ලෙඩ වුණාම කියලා මේකෙත් නෑ. මේක සාමාන්‍ය ගිලානපච්චය කියලා තමයි කියන්නේ. ගිලාන ගිලාන් වුණොත් පාවිච්චි කරන්නේ නැත්නම් ඇල්ලතර තමයි. ගිලන් ගුණොත් ඒ ගිලන් නැති කිරීම සඳහා මේ බෙහෙත් ටික දීලා තියෙනවා. ඔය දැන් බේරංජාවට ගිහිල්ලා අතරමං මනාම අස්වාහාර කෑවා. ඒ භවසරු නෙවෙයිනේ. ඒ ආහාරයක් නැති වෙලාවේ උදේ දාන්නට. මේක ටිකද? නෑ ඒක ඇත්තට මේ dairy products පහක් තියෙනවා කිරි, දී කිරි, cheese, butter, ghee. ඒකෙන් දී කිරි කිරි බුද්ධ කාලේ තිබිලා තියෙන තහනම් කරලා තියෙනවා. එතන බටගිතෙල් තිබිලා තියෙනවා හා කියලා තියෙනවා. අතරමැද තියෙන චීස් පස්සේ වහගත් එක. ඒක දැන් ඉතින් ග්‍රේ ඒරියා එකේ තියෙනවා. සමහර කන්වෙන්ෂන්ලි කියනවා කීස් කමක් නැහැ කියලා. පාවිච්චි කරනවා. ඒ ඒ අපේ සංස්ථාවේ තිසර පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සම්මුතියක් කරලා තියෙනවා ගන්න එපයි කියලා. ඒක නිසා ඒක ඇවිල්ලා තියෙනවා ග්‍රේ ඒරියා එකට. මට හිතා ගන්න අමාරුයි කිරි බොන්න නැත්නම් ඇයි චීස් ඒ ඒ පළල තමයි අපේ මේ මේ ලංකාවේදී ලංකාවේ කියෝ අපි සම්බන්ධ වෙලා ඉන්න කේදී ලොකු සංසලා තීන්දුව කරලා තිනවා චීස් පාවිච්චි කරන්න එපා කියලා. ඉස්සෙල්ලා ලොකු සංසලත් පාවිච්චි කරලා තියෙනවා. පස්සේ ඒක නීතියක් හදාගෙන තියෙනවා සම්මුතියක් හදාගෙන. ඉතින් ඉස්සර තුනක් නැහැ නේද කෝපි? ඔව්. දැන් ඒවා නෑ ඇත්තටම ඒව වැටෙන්නේ ගිලම්පසකට ගිලම්පස කියලා කියන්නේ Tamanට වෙහෙසක් දැනෙනවා නැතුව කරන්න බෑ කියලා දැනෙනවා මේ ඔය දැන් බේසක් බේසක්ජක් කන්දේ කියලා ලොකු පොතක් තියෙනවා ඒකේ කියලා තියෙනවා මේ මේ ලෙඩේ තියෙනවා මෙන්න මේ කොළ මුල් දලු තම්බල බොන්නේ කියලා ඒ වගේ ඉතින් ඒකොළ කෝපි වැටෙන්නේ ඒ වගේ තම්බල බොන දේවල් වලට ඉතින් ඒක බුරුම රටේ අර ඒකොළ වතුරේ බැඳලා තියලා ඒව කැමට ගන්නවා. ආහාරයක් විදියට. ඒ නිසා තේකොළ බීමකුත් ගන්න එපයි කියලා ඒගොල්ලෝ තහනවා. ඒ නිසා බුරුම රටේ ආම්දුරු ලංකාවේ ආම්දුරු ඔක්කොම වැඩිකාර විදියට දකින්න. ලංකාවේ කවුරුත් ඔගේ තේබනවනේ. ඉතින් ඒකට හේතුව මොකද? ඒගොල්ලෝ තේ දැල්ල ভেජිටබල් එකක් විදියට පාවිච්චි කරනවා. ලංකාවේ ඒක ආහාරයක් විදියට ගන්න ගන්න ගිලම්පසක් විදියට. ඒ නිසා අපි හැදිලා තියෙන මේ හැදියට බලන කමක් නැහැ. ඇති එක එක එක එක මේ ගුරුකුලානුවාදානුව වෙච්ච ඒවා තමයි. හරිනම් සෝවත් ගොඩාක් ගන්න එක උපාදාන පිටිපාදාන වගේ හරි කරදරයක්. එහෙම නැති වුණොත් ඒ කියන්නේ තමයි හරියට මේ ලයින් එකක් ඩ්‍රෝ කරගත්තේ නැත්නම් සැක උපදිනවා. ඒ නිසා ඒ හරියට ඇත්තටම එක තැනක තමන් ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ට්‍රැවල් කරන්න හරි මේ ගියාට පස්සේ එක එක ගුරුකුල වලට අහු වෙනවා එක එක තැන් වලට අවනේ තෙතෙන් ගියාට පස්සේ ඇත්තටම අද තියෙන ප්‍රශ්නේ නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ වැඩි කමේ ප්‍රශ්නයක් තියෙනවා මොන දේ වුණත් ඕනට වැඩි වැඩි වුණාට පස්සේ ඒක ලිමිට් එකක් තියෙනවා තියෙන්නේ මේ ලෙඩ මේ විසා ගිලම්පැසි කියලා ලෙඩ නැති කරන එක ගිලම්පැසිලා ලෙඩ දාගන්න එක තියෙනවා කෝකද හරි කෝකද වැරදි කියලා හොයන්න හරි අමාරුයි විශේෂයෙන්ම ගීයත් අnder අට සිල්ලාවදේ ගන්න ගියාම ඔච්චර විනය කියවලා හරි මෙනෙවෙන්නේ. ඒ ගුරුවරයා ඒ වෙලාවට දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක ඇදී තමයි කරන කරගෙන යන්නේ. වික්ෂුන් වහන්සේලාට එහෙම බෑ. ඒවා පැහැදිලිවම සෝස් එකට ගිහිල්ලා හොයලා සාකච්ඡා කරලා. ඒ නිසා අවුරුදු 20ක් යනවා පැවිදි වෙලා මේ ඩිග්‍රී එක ගන්න. <laughs> දැන් අපි පැය දෙකකට ආසන කාලයක් කරගෙන තිනවා රාත්‍රී 10යි අපි දැන් ගත කරේ ඇත්තටම මේ සිටින් ආව එකක් නේ. දැන් අපිට තියෙන කාට වෝකින් අපි නැවත පහට මෙතන එකතු වෙනවා මේ සිටින් එක. එකතු වෙනවා මේ සිටින් එක. එකතු වෙනවා මේ සිටින් එක. එකතු වෙනවා මේ